අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 116 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශන අවස්ථාවකටයි රැස්ලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා සච්චිකා තබ්බා චත්තාරි සාමඤ්ඤ බලානි තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මාතෘකාවම ඉදිරියෙන් තියාගෙන මේ භාවනා වැඩමුළුවේදී පුලුවන් තරම් උත්සාහ කරා මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ දා දක්වන මේ සාක්ෂාත් කළ යුතු නැත්නම් ප්‍රත්‍යක්ෂ කළ යුතු මේ ධර්ම කොතෙක් දුරට අපි මේ ගත කරන භාවනා වැඩමුළුවට අපාපගේ ජීවිතේට කොච්චර සම්බන්ධද කියලා බලන්න. ඉතින් අනු අපි එදිනෙදා අපේ ධර්ම සාකච්ඡා කරනකොට මතුවෙන ප්‍රශ්නත් ඒ වගේම මූලික ගමඨහන් උපදේශ අනුවත් කොතෙක් දුරට අපි මේ පැත්තට යොමු වෙලා ඉන්නවද කොච්චරක් ඒ පිළිබඳව යහපත් වැටහීමක් පුළුල් වැටීමක් තියෙනවද කියලා බලන්නයි උත්සාහ කළේ. ඒ අනුව අපි ඊයේ වෙනකොට ගෙනල්ලා තිබුණ අපේ සාකච්ඡාව විශේෂයෙන්ම ධර්ම දේශනාව හරහා යම් කිසි කෙනෙක් කරන ලද ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් තමන් ඉදිරියෙන් තියාගත්ත ඒ කර්මස්ථානේ හොඳට අස්පනා පිට එතනත්තාන් මුණට මුණ දාලා බලන්න පුළුවන් තරමට ඒක කීකරු කරගත්තට පස්සේ தත්වෙට එනකන් අපි සාකච්ඡා කරමින් තිබුණා. ඉතින් යම් කිසි කෙනෙකුට කාම ලෝකයේ අතහැරීමේ සංඥාවක් වශයෙන් තමන්ගේ හිත වාඩි වෙලා හෝ සක්මන් කරන කයට ගන්න පුළුවන් බව දැනিলা ඊට පස්සේ සුළු වේලාවකින් හෝ බොහෝ වේලාවකට පස්සේ ඒ තමන් භාවනා කරන ඊට වඩා සූක්ෂම වූ අරමුණ පරියන්කේනම් ආනපානෝ පිම්බීම හැකිලිම වගේ අරමුණක් එහෙම නැත්නම් සක්මන් කරන වෙලාවේදී මේ වම පොළොව ගැටෙනවා දකුණු පොළොව ගැටෙනවා ආදි වශයෙන් තියෙන අරමුණකට ගියාම එතකොට ඒ අරමුණේ හොඳට নিমগ্ন වෙන්න පුළුවන් තරම් යෝගාවචරය පින්වන්තයි න ะ එතකොට මුළු කයමත් කාම සම්පත්තියත් භෞතික සම්පatti තමත කරලා අරමුණේ හිත බැඳෙනවා අරමුණේ හිත නිකම්තියකටපත් වෙනවා කාන්දම් වගේ අල්ලන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඔක්කොටම වෙනවට නෙවෙයි එහෙම කියන්නේ. එහෙම නැත්නම් එහෙම නොවුනට භාවනා කීර්තියක් අසාර්ථකයි කියන එක නෙවෙයි. එහෙම වෙනවනම් ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් මේ කාම තණ්හාවට උත්තරයක් තියෙනවා කියලා. ඒ වගේම භව තෘෂ්ණාවට උත්තරයක් තියෙනවා කියලා. එතකොට ඒ දෙකටම උත්තරේ වශයෙන් වෙන්නේ තමන් ඉඳගෙන ඉන්න කය දැකීම හෝ නැත්නම් කයෙහි මුළු හදින්ම සමාදන් වීම හෝ එහෙම නැත්නම් ඉදිරියෙන් තියාගත්ත අරමුණේ හොඳට හිත නිමග්න වීම. ඊට පස්සේ යෝගාවචරය ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් ඒ අරමුණෙහි අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන මුලමැද අග වශයෙන් හොඳට විස්තර බලන්න බලන්න පෙළඹෙනවා නම් එතකොට මේ යෝගාවචරය දන්නවා මේ කායට හිත ගැනීම නිසා කාම තණ්හාවට මම උත්තරයක් දීලා තියෙනවා. අරමුණට හිත ගැනීම නිසා මට දැන් ධාතු ගුණ රූප ද්‍රව්‍ය වල සූප ධර්ම වල ආශ්‍රික ප්‍රඥප්තිය ධාතු ගුණ හොඳට දැන් මූණට මූණ දාලා තියෙනවා මම ඒක ධාර්මෙන් ඉන්නවා කියලා බලන්න පටන් ගත්තොත් ඒ ප්‍රයත්නයේ කෙලපැමිනීම එහෙම නැත්නම් ප්‍රයත්නයේ ශිඛප්පත්ත කියලා කියන්නේ මුදුන්පත් වීම තමයි ඒ Taman දකින අරමුණේ මුලැමැදාග දකින්නයි කියන එක. ඉතින් ඒ නිසා එතෙන් යනකම්ම කමඨාන් වාර්තාවලත් කමඨාන් උපදේශවලත් ස්වභාවයෙන් මතුවෙන මේ අරමුණේ මේ මුල මේ මැද මේ අග වශයෙන් බලන්න කියනවා. ඉතින් මේක බලන්න තරමටම කමඨාන සුද්ධ වුණොත් ඒ යෝගාවචරයට මේ අරමුණක අග දැකීම කියන එක අවස්ථා දෙකදී වෙන්න පුළුවන්. එකක් තමයි ආශ්වාසයක් පාස ආශ්වාසයේ අග කියලා එකක් තියෙනවා. ප්‍රශ්වාසයක් පාස ප්‍රශ්වාසයේ අග කියලා එකක් තියෙනවා. ඒ බොහොම සූක්ෂමව සිද්ධ වෙනවා. ඒ වගේම එකක් තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක ක්‍රමයෙන් ගෙවිලා යනකොට ඒ දෙකේම අග වශයෙන්ුත් පේනවා. ඉතින් කොයි එකෙන් නමුත් ඒ පේන්නේ යෝගාවචරය දැන් හොඳට සීරු මාරු වෙලා ඉන්නවා. හොඳට අරමුණත් එක්ක ඇසුර පාත්තන්න දන්නවා. ඊට පස්සේ අරමුණේ විපරිණාමයට හොඳට ඉඩ දෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රස්වාසයේ අග බලාගෙන ඉන්නකොට ඒක ශීඝ්‍ර වෙනස් වීම රාශියකට සිද්ධ වෙනවා. යෝගාචර නතර වෙලා බල බල ඉන්නේ තෙපර භාණ්ඩයක් නැහැ. ඒ වෙනස් වීම දිහා විපරිණාමයේ දක්නාසුලුව ඇතිව නැතිව යන බව දක්නාසුලුව පරිණාමය එහෙම නැත්නම් රූපාන්තරණේ දක්නාසුලව බලනකොට ඒ යෝගාවචරයට වෙනෙනවා නැත්නම් තේරෙනවා අරමුණ නානා බහුරූකෝලම් බෑවට සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඒක විශාල ජයග්‍රහණයක්. හරියට මේ පොළවේ ඇවිදපු ළමයෙක් පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ දැන් ඒකී අරමුණක් මත නෙවෙයි විනාශ වෙන අරමුණ මතත් සතිය පවත්වන්න පුළුවන් කියලා මේක එක පැත්තකින් බලනවා නම් ඉතින් විපරිණාමයට හිත ලෑස්ති කරන එකයි. එහෙම නැත්නම් යෝගාවචරය බොහෝ විට අරමුණු මාරු වෙනකොට චෝදනා කරනවා. මට භාවනා කරන අරමුණ මගින් නැති වුණා, ඒක වෙනස් වුණා, වෙන අරමුණක් ආවා, මේක වෙනස් වුණා ආදි වශයෙන්. නමුත් එන ඕනෙම දෙයකට අරමුණු කරගන්න දන්න දක්ෂතාවය ආපු කෙනාට පේනවා. ඒ දක්ෂතාවය හරහා බාහිර අරමුණු ආවත් තමන් ගත්ත මූල කර්මස්ථානේ හොඳට අත ගාලා බලනවා වගේ මේ මුල මේ මැද මේ අග කියලා බලත හැකි. ඉතින් මොන්න තරම් බහුරූපෝලම් පෙන්නුවත් හැඩතල පෙන්නුවත් මුණක් පෙන්නුවත් ඒක යෝගාවචරය නඩුවකට ගන්නෑ. කතන්දර ගොතන්න යන්නේ ඒක සාදර වෙනවා. සාදර වුණා සාදර වෙන සුළු සම්මාදිට්ඨියක් සම්මා සංකප්පයක් එහෙම නැත්නම් යෝනිසමංස්කාරයක් එහෙම නැත්නම් කමඨාන සුද්ධ වුණා නම් ඇත්තට මේ යෝගාවචරය ටික විශාල සාන්තියක්, ශාසනික වශයෙන් සම්පත්තියක්. ඊට පස්සේ යෝගාවචරය පොඩි පොඩි අරමුණු ආපම කලකොල වුණාට බොහෝම ඉක්මනට තේරුම් ගන්නවා මේ කොයි එකක්වත් ඇවිල්ලා යනවා. ඒ නිසා ඒකේ බලාන හිතියොත් එවනත් ඒකට අමතරින් පොහොර දාන්න ගියේ නැත්නම් මේ හැම එකක්ම ඉන්නේ යණ්ඩයි. මෙන්න මේ මට්ටමට තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරය ඇල්ලුවේ ආනාපාන නම් ඇල්ලුවේ බිම්බිම හැකිලිම නම් ඇල්ලුවේ වම දකුණ නම් වෙන මොකක්ද ඇල්ලුවත් හොඳට බල බල ඉඳලා ඒක ගිවන් වෙන හැටි, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දැක ගන්න. දැක්කට පස්සේ ඒ දැක ගැනීමත් එක්කම වගේ මේ ඇති දෙයක විපරිණාමය වෙන දෙයක සතිය පවත්වපු යෝගාවචරය නැති දෙයක අභාවයේ ශුන්‍ය භාවයේ හිෂ්ඨන සතිය පැවැත්ීමේ අභියෝගයකට ලක් වෙනවා. ඉතින් ඒක පුංචි වශයෙන් බලනවා නම් මරණය පිළිගැනීමක්. ඉතින් මේක හරි අමාරු යෝගාවචරයකට ගන්න මොකද යෝගාවචරගේ හිත තියෙන්නම ඇති දේ වෙනස් වෙන දේ ආස්තිකත්වයේ ශාස්ත්‍රත දික්කියේ සතිය පවත්තන. දැන් උච්ඡේද දික්කියේ නාස්තිකත්වයේ නැති වෙන දේ හිෂ්ඨන නොසලී සතිය පවත්තන්න උත්සාහ කරනකොට ඒකට යේන පෞරුෂත්වයත් එක්ක ඒකට යේ එන අනුග්‍රහ කිරීමත් එක්ක යෝගාවචරගේ මනස කවදාකවත් නැතුව මුළු මොළයේම වැඩ කරන්න පටන් ගන්නවා. මෙතෙක් කල් තිබුණෝ මේ ආංශික ස්නායු පද්ධති නෙවෙයි මුළු මොළයේම වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරට මුළු කයේම මීකුලක් වාගේ මේ මීමැසි පොදියක් වාගේ කූඳුගලක් වාගේ හේතුබලක් වාගේ මේක ඇතුලේ පුදුමාකාර වැඩ ගොඩක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේක මේ ජීවිතේම මාර්ගඵලයක් ලබන්න පින් ඇති කෙනා වාසියට ගන්නවා. මේකට කයට ආසයිකනා කියනවා අතනින් නලියනවා මෙතනින් නලියනවා රත් වෙනවා නලියනවා කුඹි දුවනවා අකුණු විදුලි ගහනවා ඉදිකටු දුවනවා සීතල වෙනවා උණුසුම් වෙනකට මේක කන බින්දම කිලෝරක් නැහැ. ඉතින් ඒක නිසා එතෙන්ද ගියාට පස්සේ ඊ අපි නතර කරපු තැනට අද දැන් බණ කතාව ගෙනාවට පස්සේ ඒකට යෝගාවචරයා දක්වන ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම Tamange පෞද්ගලික පෞරුෂත්වයේ මත රඳාපවතින දෙයක්. ඒකට කොහොමඩක්වත් මෙහෙම කරපන් කිව්වට තේරෙන්නේ නැහැ. ඒක ඉතින් කර්ම ශක්තිත් වැඩ කරනවා. යෝගාවචරගේ ඥාන ශක්තිත් වැඩ කරනවා. නමුත් කල යුත්තේ නම් පොදු සමස්තයක් වශයෙන් කියනකොට ඒ ඕනම දෙයක් වෙනස් වෙන්න ඇරලා ඒක භාවනාවේ ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් ඒ සියල්ලම ගොජ දාන්න පටන් ගන්නකොට සියල්ලම සම්පතියක් බාටපත් වෙනකොට මේ භාවනා තෙදක් එහෙම නැත්නම් කෙලෙස් අඩු ගතියක් කියලා මේකට අතුරු ආන්තරණකර මේ අනාකූල ප්‍රවාහයේ ආකූල කරන්නේ නැතුව මේ පෑදී කීයට බොරදී නොදා ඉඳයි මෙච්චර මේ කමඨාන් සුද්ධ කිරීමෙන් උදව් කරන්නේ. නමුත් යෝගාවචරයාගේ පුද්ගලික ඥාන තීන තාක් මේකට බාධා කරනවා. යෝගාවචරයා ගෙතරින් කියන ආපෝ හරුප ඔළුවේ තියාගෙන ඉන්න තාක් මේ වැඩේට බාධා කරනවා. ඉතින් අඬලා කියන්න වෙනවා. ඔය යන දේට ඕක යන්න අරින්න මමයා ඔකට එන්න දාන්න එපා. මාන්නය උතෙන්ට දාන්න එපා. තෘෂ්ණාව දාන්න එපයි කිය. යෝගාවචරයට පුළුවන් නම් ඔළුවෙන් උඩ පන කියනවනම් කරන්නේ මේකට අවුල් කරන එකම තමයි. ඇයි එහෙම වෙන්නේ? ඊගාට මම මොකද කරන්න ඕනේ? දැන් මම මොනවද මේ මට වෙලා තියෙන්නේ කිය කිය අර වැඩේ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක තමා විහිම මේ බුදුහාමුදුරුවෝ හරියට අපි පාරකට දාලා තියෙනවා. නමුත් දන්න හැම උපක්‍රමයක්ම දාලා අවුල් කරන ගතියක් තමයි තියෙන්නේ ඒ තරම්ම අවිද්‍යාව එක චිත්තක්ෂණයකවත් අපිව අතහරින්නේ දන්න හැම එකෙම වෙන්නේ අර වැඩේ යන එකට බාධා කරනවා. ඉතින් ඒක යෝගාවචරගේ දෝෂයක්වත් හිතලා කරන දෙයක්වත් නෙවෙයි. මේ තමයි අවිද්‍යාවේ හැටි. මේ තමයි තෘෂ්ණාවේ හැටි. වෙන දේ වෙන හැටියට බලන්න ඉන්න බෑ. ඉතින් එතනදී මේ යෝගාවචරයා මේ ඇතිවිච තත්වය පිළිබඳව නිවැරදි කල්පනාවක් නැත්නම් නිවැරදි දෘෂ්ටියක් කල්පනාවක් නැත්නම් යෝනිසෝමස්කාරයක් ඇති වුණොත් මෙහා මේක දිහා බලාන ඉඳලා වෙන මොනෙම දෙයක් දිහා බලාන ඉඳලා ඒකට කියන සති මාත්‍රාව කියලා කිසිම විනිශ්චයකට එන්නේ නැහැ. විනිශ්චයක් ඉල්ලන්නේ නැහැ. විනිශ්චය තමයි අපි සංසාරේ බන්ධන බැම්ම. විනිශ්චය නොකර සිටීම තමයි විමුක්තිය කියන්නේ. ඒ නිසා මේක හොඳටම හැලිය උතුරලා ගොජ දානවා දැන්. ඒ සම්පතිය පේනවා. යෝගාචරය මම නෙවෙයි මගේ නෙවෙයි මට මොකෝ කියලා මේක දිහා බලන් ඉන්නවනම් මම දන්නවා මේ වචනේ කියපු ගමන් කට්ටිය ගිනවයි කියලා මේක. ඒකට මේ පොත්පත්වල කියනවා සම්මස්සන ඥානයි කියලා. ඉතින් හිත ඉඳලා දැන් මම දන්නවා ෂුවර් අනේ තවන්ත මට සම්මස්සන ඥානේ කාලක් හම්බෙලා තියෙනවද භාගයක් හම්බෙලා තියෙනවද සම්පූර්ණයෙන් හම්බලා තියෙනවද කියලා මට කොත්තුව ගාලා බලන්න ගියා වෙහෙට ඉඳලා. මේ වචනේ වරදින්න බෑ මොකද ඉන්නේ කට්ටිය මේ ගෙදර එනකොට අඩුම ගානේ සම්මාසන ඥානවත් ගෙනියන්න නැත්තම් කියලා හිතාන ඉන්නේ කට්ටිය නම් ඒකට කැමති නෑ කට්ටිය කැමති මේ සංඛාරූපේක ඥානම ගෙනියන්න තමයි මම දන්නවා ඒක ඒ නිසා හරි ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්නේ දීපු ගමන් කන ඉලක්කම කිව්වොත් කනවා ඉතින් කොහොමද මේ වචන පාවිච්චි කරන්නේ නැතුව අමාදී අපි බෞද්ධයෝ ඉඳා නැත්නම් මේ තේරවාදී ආගය කරන කට්ටිය නිසා මේකට කියනවා සම්මස්තර ඥාන මට්ටමට ගියාම ඊයේ කියපු විදිහට යෝගාවචරය භාවනාවට සුදුස්සෙක් දැන්. විපස්සනාට සුදුස්සෙක්. විපස්සනාට දොරට වඩන්න ලෑස්ති. එහෙම නැත්තම් කියනනම් කෙල්ලෙක් ලොකු වෙනවා කියලා එකක් තියෙනවා. වැඩි වියපත් වෙනවා කියලා ආන්න ඒකට දැන් ලෑස්ති දැන් ඉතින්. කෙල්ල දීක දෙන්න පුළුවන් දැන්. හැබැයි සාමාන්‍ය ඉතින් එහෙම ලොකු වෙච්ච ගමන් පුරුසාන්තරයට යවන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේක ලිංගික පරිණතිය කියලා කිය හැකියි. ඉතින් මෙතෙන්ට යනකොට මේ යෝගාවචර ළඟ තියෙනවනේ පෞරුෂත්වයක්. භාවනාවේදී සිදුවෙන සියල්ල බාර ගන්නවා කිසිවක් නොකර. එච්චරයි මේකට කියන්න තියෙන වචනේ. මොනවත්ක්ම කරන්නේ නැහැ. සිදුවෙන ඔක්කොම බාර ගන්න ලෑස්ති. එතකොට යෝගාවචරයට හිතෙත්, කයෙත්, තමගේ අරමුණෙත් හැම එකේම උඩ දාන ගතිය, ගොජ දාන ගතිය, සම්තතිය පේන්න පටන් අර ගන්නවා. ඒ වෙනකොට යෝගාවචරයට තේරෙනවා නිකන් බැඳීමක් ඇති වෙලා තියෙනවා කියලා භාවනාවත් එක්ක සතියත් එක්ක අරමුණත් එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක දැන් යාදීගෙන යනවා. ඒ තැන් තැන් වල පැන පැන දුවනවා නෙවෙයි පටල ගතියක් තේරෙන පටන් ගන්නවා. ඉතින් එතෙන්ට යනකම්ම මේ යෝගාවචරයාගේ භාවනාව ඥාත පරිඥා වශයෙන් තමයි පරිඥා වශයෙන් හඳුන්වනකොට මේ භාවනාව මට පුළුවන්ද? එහෙම නැත්නම් භාවනාවට මම සුදුස්සෙක්ද? භාවනාවට මට පෙරපින තියනවාද මම මේ ආයෝජනය කරපු ප්‍රමාණයට මට ඇතිවෙන්න ලාභ ප්‍රයෝජන තියනවාද කියලා යෝගාචරයට වැටහෙනවා. නමුත් ඒකට වැටුණාට යෝගාචරයකට අනුග්‍රහ කරයිද නැද්ද කියන එක කියන්න බෑ. ඒ මොකද භාවනා කරන බොහෝ දෙනෙක් එතෙන්ට යනවා. ඊට පස්සේ ඒකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා දන්නේ නැති නිසා මේ හැදීගෙන මේක අවුල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සඳහා යෝගාවචරයා නිවැරදි කල්පනාවෙන් කටයුතු කරනවා නම් ඇත්තට මින් එහාට භවනා කළ යුත්තක් විශේෂයක් ඇත්තේ නැහැ. දැන් මේ යන වැඩේට යන්න දෙන්න ඕන හැබැයි ඒකට ඒ ඒ වෙලාවේදී ඒ ඒ විදිහට අනුග්‍රහ කිරීමක් තනා වැඩිවීමක් අවශ්‍ය කරනවා. ඉතින් සුත්තමේ ඥානයේ තියෙන කාණ්ඩ එක තේරෙනවා. හුඟ දෙනෙක් එහෙම නෙමෙයි යන්නේ. හුඟ දෙනෙක් යන්නේ සුත්තමේ ඥානෙ නැතුව කන බල්ලන් ගහනවා වගේ තමයි. නමුත් එහෙම ගියත් ඒ යෝගාවචරයේ මේ ගමන පෙතක් වීදියක් චිත්ත නියාමයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. දැන් සරුවචන් වහන්සේ දේශනා කරන්නේ එක එකනාට හම්බ වෙන කැලි වශයෙන් නෙවෙයි සමස්තයක් වශයෙන් ගත්තොත් මේ විදිහට ඥාත ප්‍රඥාව පහළ වුණාට පස්සේ යෝගාවචරයා මේ මොන දේ මතු වුණත් ඒකට චෝදනා කරන්නෙත් නැහැ නඩු දාන්නෙත් නැහැ එයි කියලා අහන්නෙත් නැහැ කිසිම දෙයක් කරන්නේ කොටිම්ම කියනවනම් චේතනාවක්වත් පහළ කරන්නේ එහෙම ඉන්නකොට අනුග්‍රහය හරිනම් නැත්නම් යෝගාවචර විපස්සනාවට අධිය කියන්න ලෑස්ති නම් යෝගාවචරය මේ දිගට භාවනා කිරීම නිසා මේ සන්තතිය බල කැවෙන්න පටන් ගන්නවා. ඇති වෙන නැති වෙන ගතිය නිකන් සාමාන්‍ය බබුල දෙක නැග නැග තිබුණු වතුර කේතලේ ගොජ ගොජ ගොජ ගොජ ගාලා පෙන දාන්න හදනවා වගේ දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒ தত্ত্বය තියෙනකොට සාමාන්‍ය මානසික අසහනයක් තියෙන කෙනෙකුට නම් පිස්සු හැදෙනවා. මානසික දුර්වල කෙනෙකුට කොතෙන්වත් එතෙන් යන්න බෑ. කායික දුර්වල කෙනෙකුට යන්නත් බෑ. නමුත් ඊට ඉස්සෙල්ලා යෝගාවචරය ආසන්නයට ගෙන්නලා පෙන්නලා තියෙනවා. දැන් මේකට ඡන්දේ දීලා ඉදිරියට ගියොත් ඔය චීනාටත් වැඩිය මේක දඟලන්න පටන් ගන්නවා. කැමැතිද නැද්ද? ඉතින් උංග දෙනෙක් පය පස්සට ගන්න. උංග දෙනෙක් බයයි. ඒ කියන්නේ ලාම ලෑස්ති නැහැ. භාවනාවෙන් Tamanට ආරාධනා කරනවා. ධර්මය ලෑස්ති. නමුත් යෝගාවචරය කායත තියෙන ආශාව නිසා ජීවිතේ තියෙන ආශාව නිසා ඉස්සරහට අඩියක් තියනකොට අඩි දෙකක් පිටිපස්ස බලන්න. ඉතින් ඒක නොවෙන්න මේකට අනුග්‍රහකරනද ඒ යෝගාවචරය ළඟ ශ්‍රද්ධාව තියෙනවා. මේ ශ්‍රද්ධාව කියන්නේ නිකම් ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි වැඩේ ක්‍රියාත්මක වෙන කුසල ඡන්දේ කියන ශ්‍රද්ධාව අවශ්‍යයි. එතින්දි යෝගාවචරයට දැනගන්න තියෙන්නේ මම මේකට කැමති වෙලා ඉදිරියට ගියොත් මේක හොත්තටම සහලවන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා යෝගාචරකෝ බෙල්ල කඩා වැටෙනවා, අතරින් මෙතනින් සීතල වෙනවා, කූඹි දුවනවා, නලියනවා, උණුසුම් සිසිල් බුළු දානවා, ඉදිකට දුවනවා, හිරිය තිබිලා හිරිය යනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. යෝගාචරයකට ඡන්දේ දුන්නොත් කුසල ඡන්දේ මේක වැඩි වෙනවා. දුන් පස්සට ගත්තොත් ඉතින් ආය අර මේ බත්තලිය පුදන් ගැහෙනා වගේ පැහැින බත්තලියට ඇල්ලතුරු ඇක්කිරුවා වගේ නැත්නම් නින්දර නිවිලා ගියා වගේ හාල්ලට බාගෙට තැම්බිලා දෙකට මේ කුදන් ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දි ඒ නිති ඥාත පරිඥාවේ ඉඳලා තීරණයක් ගන්න ඕනේ මම මගේ කාය ජීවිත নিরপেক্ষව හෝ මේ ඇති කරගත්ත සම්මසනය එහෙම නැත්නම් මේ සම්තතිය තව තවත් දිගටම ලිප ලිපෙන් මුට්ටිය බාන්න නැතුව එහෙම පැහෙන්න අරින්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී යෝගාවචරය විසින්මයි කැමැත්ත දෙන්නේ. කැමැත්ත දීමත් එක්කම යෝගාවචරයාගේ ශ්‍රද්ධාව සාමාන්‍ය ශ්‍රද්ධාවට වඩා දැන් කාය ජීවිත নিরপেক্ষ ශ්‍රද්ධාවක් කියන නිසා ශ්‍රද්ධාවත් වැඩිවියපත් වෙනවා මේ වෙලාවට. ඒ වගේම වීරියෙත් යෝගාවචර ළඟ තිබුණා නම් දිවා රාත්‍රී අත නැර භාවනා කරන්න පුළුවන් වීර්යකුත් ඒ වෙලාවට එනවා. එහෙම නැති කෙනාට මේ තීන්දුව ගන්න බෑ. එයා හැම වෙලාවෙම පස ගන්න. ඉස්සරහට යන්න ගත්තොත් වීර්ය වැඩෙනවා. සතියක් මොනම හේතුවක් නිසාවත් මුළු දවසේ කොයිම වෙලාවකවත් නැතුව සතිය පිහිටන්න පුළුවන් කියලා අඩු ගන්න විශ්වාසය පහළ වෙනවා. ඊශ්වර යෝගාවචරය හකි කැඩෙනව ගැන චෝදනා කර කර හිටියා. දැන් අහන්න පටන් ගන්නවා මොන එකටද පුළුවන් මගේ සතිය කඩන්න. ඉරියව්ව මාරු වුණත් අරමුණ මාරු වුණත් අරමුණ නැති වුණත් මගේ සතිය පවතිනවා කියන එකට කියනවා අඛණ්ඩ සතිය කියලා එහෙම නැත්නම් බලකා සති බලය කියලා යෝගාචරය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා මායයට පුළුවන් නම් සතිය කඩපං කෙලෙස් වලට කියනවා පුළුවන් නම් සතිය කඩපං එතකොට තේරුම් ගන්නවා එහෙම අභියෝග කරාට පස්සේ මේ සතිය කැඩෙන්නේ නැහැ කැඩෙන්න බෑ මේ සතිය කියලා කියන්නේ හැම හිතකම තියෙන චෛතසිකයක් බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා සතාධිපති යහබ්බේ ධම්මා. ඉතින්ද එනකන් යෝගාචර සතිය නැහැ කියලා තමයි කණපින්නම් ගහන්නේ. දැන් මේ ඇති වෙන වෙනස නිසා තීරණ පරිඥාව නිසා යකන සතිය තියෙනවා. කෙලස් වලට කියනවා පුළුවන් නම් කඩපන්. සද්ද වලට කියනවා පුළුවන් නම් කඩපන්. හිතවිලි වලට කියනවා පුළුවන් නම් කඩපන් කියලා. වේදනාවට කියනවා පුළුවන් නම් කඩපන් කියලා. ඒවවිලා උත්සාහ කරනවා. නමුත් යෝගාචරය අන්තිමට ක්‍රමෙන් දිනන පටන් ගන්නවා. එතකොට යෝගාචරය සමාධියක් අල්ලා ගන්නවා. ඒකායන එකම අරමුණක සම්මුති අරමුණක සමාධියක් නෙමෙයි. අරමුණ රාශි රාශි වෙනස් වෙද්දී ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙද්දී එක දිගට පවතින ක්‍රියාශක්තියක් සහිත සමාධියක් කණමත්තක් ටික සමාධි කියලා කියන ක්ෂණ මාත්‍රෙන් ක්ෂණ මාත්‍රයට පවතින සමාධියක් තේරුම් ගන්නවා. ඒක මේ සමත සමාධියේදී හරිම සූර සමාධියක්, හරිම හුරු බූටි සමාධියක්, අරුණෝසං සමාධියක්, සිල්ලක්කාර සමාධියක්. ඒක සාමාන්‍යයෙන් පොතේ පති ඉගෙන ගන්න කෙනාට හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම අරමුණු මාරු වෙනවා, ඉරියව් මාරු වෙනවා. ඒ මේ සමාධිය එක දිගට පවතිනවා. එතකොට යෝගාචරයට ඥානයක් එනවා, දැනීමක් එනවා. එයාට තේරෙනවා මම මෙතෙක් කල මේ පුංචි පුංචි බාධා වලට කනපින්දම් ගහගා. එව්වට පණ දීගෙන නැටුවට මයිලඟ මේ සද්ධාව තියෙනවා. අරඹන ලද වීර්යය තියෙනවා. සතිය තියෙනවා. සමාධිය කොහොම කොහම හරි ගැට ගන්න යන්න පුළුවන් කියන එක තමයි ප්‍රඥාව කියන්නේ. එහෙම නැත්නම් මේ කඩින් දාප්පෙන් ගන්න එකක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ත්‍රිපිටකේ කටපාඩම් කිරීම නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නැත්නම් පොත්පත් කියවීම නෙවෙයි ප්‍රඥාව කියන්නේ. මේ කොයි තැන බාධාව ආවත් ගැළවිඥාව ඒ විඥාව තේරුම් ගත්තට පස්සේ යෝගාචර තේනවා. ඒ පැත්තෙන් බැලුවොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. නමුත් මෙතෙක් බැලුවේ බෑ කියන පැත්තෙන්. මෙතෙක් බැලුවේ හැකි සංඥාවෙන් නෙවෙයි සක්කෝ කියන ගුණයෙන් නෙවෙයි දැන් සක්කෝ කියන ගුණයෙන් බලනවා. බලන්න පතර පස්සේ අතනින් මෙතනින් කැඩෙනව හදා හදා ඉදිරියට යන්න පටන් ගත්තාම මේ ශක්තිය නිසා යෝගාවචරයේ අර ඇතිවීම නැතිවීම වේග ගොජ දාමේ මුත්‍ය උතුරලා යන මට්ටමට එන්න පටන් ගන්නවා. කිරි උතුරනකොට වගේ වතුර එකක් උතුරට වගේ උතුරලා යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය ඒත් මේක උතුරලා වැක්කිරලා ගියත් යෝගාවචර දන්නවා මේ ගැම්ම ජම හේතුඵල ධර්මයක් මිස මටයි කියලාක් නෙවෙයි. මට තියෙන මේක නිරීක්ෂණය කරන එක විතරයි කියලා මේකට යන්න ඉදිරියට යන්න දෙන්න ඉස්සර වෙලා මේ කියන මට්ටමට යෝගාවචරයට අභියෝගතා පරීක්ෂණයෙන් ඉස්සෙල්ලා මම පුංචි පුංචි විදිහට මතු වෙනවා. යාදෙන මට්ටමට මේ පුංචි පුංචි විදියට වරින් වර ආලෝකමත් වෙනවා ඥානය ප්‍රීති පස්සද්ධිය වගේ මත වෙනකොට ඒ බාගෙට තැම්පිච්ච යෝගාවචරයේ ඒව අල්ලගෙන කෑකොස්සන් ගන්න නරක වගේම හොඳත් මත වෙනවා නමුත් මේ මට්ටමට ආවට පස්සේ යෝගාවචරය ඒව එකක්වත් මම කියාගන්න යන්නේ ඒව එකක්වත් මගේ කියාගන්න යන්නේ මේ හේතුඵල ධර්මයකින් ඉස්සල්ලා වෙලාදී මම උදම් වෙනවා දැන් උදම් අනන්න ගියොත් භවනා නතර වෙන කැඩෙනවා. ඒව ඒ වෙලාවට ඉවුව තපයාගෙන එනවයි කියලා අර තමන් භාවනා ජීවිතයක බලාපොරොත්තු යම් තපෝගුණ යම් යෝගාවචර ලකුණු යම් ධානාංග යම් චෛතසික අවශ්‍ය නම් ඒව විහිං පෙළ ගැහෙන්න පටන් ගන්නවා. පිට ගැහෙන්න පෙළ ගැහෙන්න වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රියන්ගේ ඒක රස වීම නිසා අර මුක්තිය පැහෙන්න පටන් ගන්න ගතිය වැඩි වෙනවා. එතකොට යෝගාවචරයට තීන්දුවක් කරන්න වෙනවා. දැන් මේක පුපුරලා ගියොත් මොකද කරන්නේ? බැලුම පුපුරලා වගේ ගියොත් මොකද කරන්නේ? එහෙම නැත්නම් මේක පාලනය කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ඉතින් හැම වෙලාවෙදීම ඉදිරියට යන්න කැමති නැති යෝගාවචරය නතර වෙලා මේක ප්‍රශ්න කර කර ඉනවා මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබයි ඉන්නවා. නමුත් යම් කිසි කෙනෙක් මේ ජීවිතේම නිවන් දකින්න කාය ජීවිත নিরপেක්ෂණ එයා දන්නවා මේක දැන් නතර කරොත් ආයෙ මේ මට්ටියට මට්ටමට මුට්ටිය රත් කරගන්න ආයෙ දවස් කීයක් ඇයිද නැහැ. ඉතින් එක චිත්තක්ෂණයක් නතර කරොත් සීතල කරන්න වුණොත් ආයෙ බුද්ධ කල්ප කීයක් පමා වෙන්න වෙයිද නැහැ. ඒක නිසා ධෛර්යවන්ත යෝගාවචරයා මේකට දිගට යන්න ඕනම වෙලාවට යෝගාවචරයට මේකට තිරින්ග තද කරන්න පුළුවන්. යෝගාවචරයා අමනේක් නම් මෝඩයෙක් නම් අවිද්‍යාව නම් ඉස්සර වෙනවා පුළුවන් තරම් බලනවා බ්‍රේක් ගහන්න මේ. ගහන්න ගහන්න වෙන්නේ මොකද්ද? ආයසරයක් මුත්‍ය රත් කරගන්න වෙලා යනවා. එnde end තේරුම් අරගන්න මේ ගලන එකට යන්න ඇරලා සිද්ධ වෙන දෙයට වෙන්න ඇරලා මේකට අනුග්‍රහ කිරීම නැත්නම් යමක් නොකර සිටීම තමයි මෙතන තියෙන ප්‍රධානම දක්ෂකම. එතකොට හැබැයි ජීවිතයට තර්ජනය වෙනවා. කයට තර්ජනය වෙනවා. හිතට තර්ජනය වෙනවා. ඒ යෝගාවචරය අන්නේ ඒ වෙලාවේදී තීරණයක් කරනවා නම් ධර්ම වින ධම්මෝ විනානත්ති පිතාච මාතා ධර්මයෙන් තොර මගෙක් පියෙක් නැහැ. ඔය ධර්මේ නතර කරලා ආපහු යන්න හදන්නේ මේ ලෞකික රක්ෂණ වලට ආරක්ෂක වලට කියලා පස්ස දෙන පිරිස තමයි වැඩි. නමුත් ඉස්සරහට යන පිරිස්නුත් ඉන්න නිසා අද ශාසනයක් තියෙනවා. කලාතුරකින් කෙනෙක් එතින්දි තීන්දුව කරගන්නවා වෙන්න පුළුවන් කායිමත් අහන්න කෙනෙක් නැහැ කිට්ටු ඝාතක පාතක දෙක් නැහැ කරනවා නම් කරන්න තියෙන්නේ යන්ත්‍රය නතර කරන්න පුළුවන් නතර කරොත් ආයෙ හෙට ඉඳලා මුලක ඉඳලා පටන් ගන්න වෙනවා එහෙම නැතුව කවුරු හරි අනුග්‍රහ කළොත් ඉස්සරහට යාර තීරණ පටන් ගන්නවා මේ දෙකල් මම මේ සංසිද්ධියේ ඇතිවීම පැවතීම නැතිවීම කියලා අපි මේකට කියන්නේ නමුත් සර්වචනාසේ දේශනා කරන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති මේ පුංචි පුංචි දේ ඒකටම ආවේනික අහට ගැනීමක් තියෙනවා. ඊට පස්සේ ඒක ශීඝ්‍ර අඤ්‍යතා භාවයටපත් වෙලා නැති වෙන්නේ ඒක නෙවෙයි. නැති වුණොත් වෙන එකක් නැති වෙන්නේ. අපි කිව්වොත් මේ මට වේදනාවක් දැනුණයි කියලා මේක දුක් වේදනාවක් කියලා මෙනෙහි කරනකොට ඒක සැපක් බවට පත් වෙලා ඉවරයි. මෙනෙහි කරන ප්‍රමාණයට ඉස්සලා පත් වෙලා ඉවරයි. සැප වේදනාවක් කියලා බලනකොට දුක් වේදනාවක් බවට පත් වෙන්නේ ඉඳී තියෙනවා. අදුක්කම සුඛ වේදනාවක් පාටපත් වෙන මේ නම ලේබල් එක అలවන ප්‍රමාණයක්වත් ඉන්නේ නැහැ. වෙනස් වෙනවා. ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට යෝගාවචරයට හොඳ විවේක බුද්ධිය නම් බලන්නේ යාට තියෙන මේ හට ගන්න පැත්ත විතරක් බල බලා හිටපු මේ සංසාරයට පෝර දාපු පැත්තේ බලනකොට අපිට මේකේ හට ගැනීම නැතිවීම කියන එකේ හට ගන්න ගතියක් තමයි පෙනුනේ යෝගාවචරය ගත්ත මේ තීන්දුව නිසා යෝගාවචරය ගත්ත මේ Nirodhe දැකීමේ, ඡේවීම දැකීමේ, වැයවීම දැකීමේ Nirodhe නිසා මේ හට ඇතිවීමෙන් නැතිවීමෙන් යන වැඩේ වැඩියම්ම කියන්නේ නැති වෙලා සුන්නද්දූල වෙලා විනාශ වෙලා බංගස්ථාන වෙලා යන එකයි කියලා පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හුස්ම අල්ලන්න බැරුව යනවා. <gasps> කෑවෙනවා. මොකද ඒ තරම් නිකන් එක පාරට ලිෆ්ට් එකේ පල්ලෙහාට යනවා වගේ කඩහාගෙන වැඩනවා. ඒ තරම්ම උදේ වය කියලා දෙක තිබුණට අර වැය වෙන ගතිය විනාශ වෙන ගතිය වහවහ පේන්න පටන් අර ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ විතරක් නෙවෙයි කය දිහා බැලුවත් ඒකේ උණුසුම් සිසිල් ගතිය උන් තිබුණත් කම්පන චංචල තිබුණත් ඒවා බොහොම ශීඝ්‍රයෙන් කඩාන වැටෙනවා ඒක හරියට මෙහෙම ඉඳගෙන ඉනකොට පාට බංකුව අයින් කරා වගේ නිකන් පෝරකේ ඉල්ලපු මිනිස්සයා එල්ලලා මරන්න ගිය මිනිස්සයා පෝරකේ ලෑල්ල ඇද්දා වගේ කඩාන වැටෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට යෝගාවචරයට පාලනය කරගන්න බෑ හිතට එන බය. කයට එන බය පාලනය කරන්න බෑ. මොකද අපේ සංතාඩ පුරාවට මේක ආරක්ෂා කරගෙන ආපු ගමනක් නැතිුණේ මුළු විපරිණාම පරිණාමයේ ගත්තොත් චාර්ල්ස් ඩාවින් හොයාගත්ත පරිණාමයේ ගත්තනම් අපි දිග්ගටම කැපිපෙනීම සඳහා බලය සාහෘ කිරීම සඳහා ආරක්ෂාව සඳහා පුදුමාකාර කැපකිරීමක් කරගෙන අවිල්ලා තියෙන්නේ මාම කැපිපෙනීමේ ආශාවෙන්. ඒ සියලු ආරක්ෂා දැන් අභියෝගයට ලක් වෙනවා. එහෙම නැත්නම් මගේ ශිල්ප, මගේ ආයුධ, මගේ ක්‍රම අභියෝගයට ලක් වෙනවා. එතකොටත් යෝගාවචරයට එක ශක්තියක් තියෙනවා මේක මම ඉල්ලලා ගත් එකක් නේ. මේ වේගය වැඩි වෙලා ගැහෙන එක මම ඉල්ලලා ගත් එකක් නේ කියන යෝන්සමනස්කාර තියෙන යෝගාවචරයට වැටහීමක් එනවා. අනික් කෙනාට කියනවා අනේ මේ මගුලක් කරන්න ඇවිල්ලා දැන් මේ ගෙදර යනකොට තිබුණ ටිකක් නැති වෙනවා. ඔක්කොම මේ මල්ලේ පල්ල ගියා වගේ. මොනවද දැම්මත් හි. මොනවද දැම්මත් ඕන තරම් දාන්න පුළුවන් අඩිය නැති මල්ලක් වගේ. එතකොට යෝගාචර පුදුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා. ඒ බය මුළු సంతානෙ මෙන්නේ හිතලා මතලා ගන්න එකක් නෙවෙයි. පුදුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ඒ එතකොට යෝගාවචරය තනියම භාවනා කරන්න කෙනෙක් කියලා හිතමු එහෙම නැත්නම් සුත්තමේ ඥානෙ නැති කෙනෙක් එහෙම ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලේ කවුරු හරි භාවනා කරලා මේ මට්ටමට ගියාට කාටනම් ඒ වෙලාවක Taman පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද බුදුන් කෙරේ විශ්වාසයක් නැති කෙනෙක්ගේ ශීලයක විශ්වාසයක් නැති කෙනෙක්ගේ සතියක විශ්වාසයක් නැති කෙනෙක්ගේ ඒ නිසා යෝගාවචරය එතනදී Taman මෙතෙක් අරගෙන ආපු වඩාගෙන ආපු තනවා වඩාගත්තු ශ්‍රද්ධාව පුදුම විදිහට ඔප්නඟ ගන්නවා පනපවා ගන්නවා ඒක මේ මතු පිට ශ්‍රද්ධාවක් නෙවෙයි මම වමනාවෙන් තමයි මෙතෙන් ආවේ දැන් මට පේනවා මේ හදන හදන එක කඩා වැටෙනවා එහෙම නැත්නම් මේ ලස්සන ගැටයන් කරලා ලීබඩු හැදුවට මේක සම්පූර්ණ දිලච්ච ලියක් ඒ වෙලාවේදී සිංහල කවියා කියනවා කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙයි ගෙන්ගේ යදා ගෙන් ගියදා ගෙට ඉනිලා තැවෙන්නේ බහදපු හැම මගුලම විනාශ වෙනවා හැම බලාපොරොත්තුක්ක බලාපොරොත්තු සුන් වීමෙන් කෙලවරයි හැම රැලක් මුදේ නැග්ගනම් ඒක පෙරලිතරි ගහිලා විනාශ වීමෙන් කෙලවරයි හැම පිපෙන්න හදන පොහොට්ටුවක්ම පෙති හෙල්ලත් තරි ගහලා බට්ටයියට යන්නේ විනාශයි. ගඟක් නම් ගලති මූදත ගලා යති. ගලක් නම් පැලසි පුපුරති දිරා යති. මලක් නම් මැරති පෙති හැලිති. වලක් අණ්ඩ බැරි මේ මරණයේ ඇති. උණු උණුවේ පෙන්නනවා. බොය කොච්චර සැලසුම් හදාන්නේ හිටියත් මැරෙනවා. ඉතින් අල්ලාහ් තමයි ඒ වෙලාවට කියන්නේ. බුදුන් මතක් වෙන්නේ නැහැ කාටවත්. දුවගෙන යන්න හිතෙනවා. ඉතින් කියලා තියෙනවා බුදුජාන් වහන්සේ දවසක ශරුවචනාංශයේ ධර්ම දේශනා කරනකොට ඒ බමුණෙක් උදේට කරුණු කාරණා තේරිච්ච බමුණෙක්ට මේ බණ කියලා තියෙනවා. බණත් එක්කම එයාට භවනාව සිද්ධ වෙලා එයාට තේරෙනවලු දැන් මම අල්ලගෙන හිටපු හැම පහුරක්ම කඩා වැටෙනවා. අනිවාර්යයෙන්ම දිරනවා. බුදුහාමුදුර කියන්න හදන්නේ ඒකයි. දැන් මං හිතුවේ බ්‍රහ්මණ ඉන්නවයි කියලා මේ. මේ සියල්ලමම බ්‍රහ්මණටත් මෙච්චරයි. ඒ මනුස්සයා ගත්ත ගැම්මට ගෙදර දූවගෙන ගියාලු ගිහිල්ලා ලොකු පුතා බදාගෙන අඬන්න පටන් අරගත්තලු අනේ පුතේ සියල්ලම අනිත්‍යයි කියනවා අනේ කියලා මොකද යාර හිටුව එකම වටිනාකම තමයි ජාතික මේ પરම්පරාවගෙන ඇති වුණු පුතා ලොකු පුතා බදාගෙන අඬන්න පටන් ගත්තලු බුදුහාමුදුරුවෝ කියන්නේ බෑ කියන්න බෑ සියල්ල අනිත්‍යයි කියනවා යෝගාවචරයට යන්න අතක් නැති වෙනවා. දීර්ඝායස්ක දෙවිවරු බුදුචාන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරානිච්ඡා කියලා කියන වචනේ ඇහෙනවලු බ්‍රහ්ම ලෝකේ දක්වා. එතකොට මේ දීර්ඝායස දිවිවරුන්ට ඇඟ සහලවන්න ගන්නවලු බුදුචාන් වහන්සේ කියනවා කොහොමද සහලවන්නේ? පණයක සින්න සිංහේ දවස් ගාණක් කල්ලිනේ läගලා ඌ බඩගිනි වෙච්චාම එළියට ඇවිල්ලා අඟපත දිගෑරලා ඈනුමක් කැරලා තුන් නදයක් නදනවලු සිංහනාදය දෙනවලු. එතකොට ඒ සද්දය ඇහෙනකොට කුරුල්ලෝ අහසට පනිනවලු. වතුර වල ඉන්න සත්තු ගිලා බහිනවලු. බිල් වල ඉන්න සත්තු බිලට රිංගනවලු. හැම එකම සහලවනවලු මොකද සිංහයා ආම්බුච්ච පළවෙනි එකම කනවා. කොයි එකක් හයිද දන්නේ කොච්චරද කියනවනම් රාජමාලිගාවේ බැඳලා ඉන්න මංගල හච්චි රාජයාට පස්සපැත්ත දිග ඇරලා ඒ වෙලාවේ කාපු කොළබොක්ක එළියට එනවා. බලක් ගන්න බැල්ලු කඩාගෙන දුවනවලු. ඒ වගේ තමයි මේ අනිත්‍යතාවයේ බුදුන් කිව්වට වඩා Tamanda වැටෙන්න පටන් ගත්තට පස්සේ ඒ සහලවන සහලවිල්ල නිසා එන බය මරණ බයට බොහෝම සමානයි. ඉතින් මේක ලෑස්ති නැති වුණත් මරණ වෙලාදී කියනවා. දැන් වෙලා තියෙන දැන් ඉතින් ශ්‍රද්ධාව තියෙනවා දැන් සීලෙ තියෙනවා දැන් සතිය තියෙනවා ඉතින් යෝගාවචරය යෝගාවචරයි කියලා කී හැකි දැන් මොකද යා මේ මතුරලා ගත්ත යකන්නේ දැන් අහ කියන්නේ යකෙක් නෙවෙයි මේ Taman ඉල්ලලා ගත්ත එකන අන්න එතනදී යෝගාවචරය ගන්න තීන්දුව මේ තීරණ පරිඥාව මේ බය ඇති වෙච්ච වෙලාවේ තේරෙනවා මොන දේ දිහා හරි හරියට බැලුවා නම් ඒක විශ්වාස කරන්න බෑ භාගෙට බැලුවොත් තමයි මේ ඕන දෙක ලස්සන තියෙන්නේ. ආංශිකෝ බැලුවොත් හරිම ලස්සනයි. සම්පූර්ණ ඇති හැටි දැක්කොත් මොනම දෙයක්වත් අල්ලන්න බෑ. එතකොට ඇති වෙන මේ බය නිසා මේක විස්තර කරන නිසා සර්වචන් වහන්සේට හරියට මේ අනිකුත් ආගමික නායකරු දොස් කිව්වා. මේ බුදුචාන් වහන්සේ මේ නාස්තික දිට්ඨියක් කතා කරන්නේ. උච්ඡේද දිට්ඨියක් කතා කරන්නේ. සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤායති. මේ ඇත්තවම සතෙක්ගේ විනාශයක් කතා කරන කෙනෙක් කියලා. බුදුජානනාංශයට හරියට චෝදනා කරා. මොකද කිසි කෙනෙක් මේ සත්‍යයට මුහුණ දෙන්න කැමති නැහැ. ඒ කැමැති අල්ලපු ගෙදර වෙනකොට නම් ප්‍රශ්නයක් නැහැ. තමන්ම භාවනා කරලා මේක එන්න පටන් ගත්තට පස්සේ අර තේරෙනවා මම මේ මේ ධර්මයේ අවබෝධ කරනකම් යම් යම් දේවල් මම එකතු කරනවානේ. මගේ වස්තු කියලා එහෙම නැත්නම් හම්බ කරපු දෙය කියලා යමක් කමක් කියලා ඕනම දෙයකට හිත දැම්මොත් පේනවා ඒකම දෙයකවත් සංස්කාර ස්වરૂපී ඉක්මවල නැහැ. සීල සංස්කාර වල තියෙන ගතියක් තමයි ඒකට ආසා ඒකටම ඇතිවීමක් කියනවා. ඊට පස්සේ ඒක ඒකටම ආවේනික නැතිවීමක් තියෙනවා. අතරමැද ශීඝ්‍ර වෙනස් වීමක් ඇති වෙනවා. ඒක නිසා ඒක නම කියන තරම්වත් ඉන්නේ නැහැ. ඇති වෙන එක නෙවෙයි නැති වෙන්නේ. ඒ තරම් මේක සීක්‍ර වෙනස් වෙනවා කියන නිසා මෙතනදී ඇත්තටම යෝගාවචරට නිමිත්ත අල්ලන්නම බැරුව යනවා. මොනම දෙයක්වත් නිමිති කරන්න බෑ. මේ බලලා හැරිලා බලනකොට ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරය දන්නවනම් මේ වගේ ශීඝ්‍ර වෙනස් වීම තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්. ශීඝ්‍ර වෙනස් වීම තිබුණා ක්ෂණ මාත්‍ර සමාධියක් කියලා එකක් තියෙනවා. මේක දරන්න පුළුවන් ප්‍රඥාවක් කියලා එකක් තියෙනවා. නැත්තම් තමයි අපි වස්තුතු කරන්නේ. මේක තියෙනවා නම් එකතු කරන ඕනම දෙයකට මේ තමන්ගේ තියෙන ඥාන යොදා බලන්න පුළුවන්. එතකොට පේන්න පටන් ගන්න එක මේ ජීය වෙලා විනාශ වෙලා යන හැටි. ලොකු සංස්කෘති පොතේ ලොකු සංස්කෘති ලියලා තියෙනවා. ඒ වෙලාවක යෝගාවචරයා පරියන්කෙන් නැගිටලා ගියත් දකින්නට හරකික් බල්ලෙක් දැක්කත් ඒක දිහා බලනකොටත් තේරෙනවා මේකත් කවදා හරි විනාශ වෙනවා කියන්නේ. තමන්ගේ කය විතරක් නෙවෙයි, තමන්ගේ මූල කර්මස්ථාන විතරක් නෙවෙයි, බලන බලන දේ මේ මතු පිට බලන ගතියක් නෙවෙයි තියෙන්නේ. ඒක විනිවිදන ගතියක්. හරියට ලේසලීම් එකක් වදිනකොට වගේ ඒක වැඩිච්ච ගමන් වස්තුව පැලෙනවා. පැලුණාට පස්සේ පැලිර දිගේ ඒ දේශ කිරණ ගියාට පස්සේ ඇතුළත ඇතුළත පැලි පැලි පැලි පැලි යනවා. ඊට පස්සේ ඒක කුඩු කුඩු කුඩු කුඩු වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේ මේ යෝගාවචරයගේ මේ වෙලාවේදී ඥානය අරමුණ කියන එක සම්මසන අවස්ථාවේ නම් කලාප වශයෙන් ඍති වශයෙන් කැදලි වශයෙන් දකින්නේ. දැන් ඒවා පුංචි පුංචි අංශ වලට ගිහිල්ලා ඒ සෑම අංශුවකම මේ ක්‍රියාශක්තිය කොච්චර වේගවත්ද කියනවනම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බලනවා වගේ මේ දැකලා තියෙන දැන් මේ යන්ත්‍රෝපකරණ අන්වීක්ෂ දුරීක්ෂ නෙවෙයි ඥානෙ ඍජු වෙලා තියෙනවා. යෙදුවොත් මොකේකට හරි කාගෙන යනවා. ඒකට අහුවෙන්නේ නැහැ කියලා දෙයක් මේ භවතලේ කොහොක්වත් හම්බ වෙන්නේ නැහැ යෝගාවචරය. අපි හිතමු රත්තරන් මුතුමැණික් ධානය හිටියයි කිව්වත් රත්තරන් මුතුමැණික් වුණත් මේ ක්ෂය වීමට වැය වීමට ලක් වෙනවා. පණ ඇති දේවල් ගැන කතා කරන දෙයක් නෑ. මහා මේරුවට ඉදුවත් මහා මේරුව දැකලා කියනවා කියලා හිතමු. ඒක යෙදුවත් ඔච්චර තමයි. ඉතින් ඉතින්දී ඇති වෙන මේ බය නිසා යෝගාවචරයට ආදීනවයක් තේරෙන පටන් ගන්නවා. මේක අපේ අම්මලා තාත්තලා දැකලා නැහෙනේ. මට පන්ති කාමරේ උගුරන ගුරුවරයා දැකලත් නැහෙනේ. දැක්කනම් අපිට මේ මේ දේවල් එකතු කරන්න උගන්වයිද? මේ මේ දේවල් අපට රැස් කරපන් මටත් වැඩිය හොඳ ලොක්ෙක් වයන් අර එහෙම වයන් මෙහෙම වයන් කියලා උගන්වන්නේ ඇත්තටම අනුකම්පාවෙන්නේ ඒ දැකපු නැති නිසානේ. දැන් මම කියනෝ නම් කාට හරි දැන් මොකද්ද කියන්නේ? රැස්කල යුතු දේ, එකතු කරල යුතු දේ මොකද්ද? මේ දෙයක් දිහා හරියට බලලා හිටපන් ඒක ඉතලා මිලදී ටික ගණ්ඩද නැත්තද කියලා. බැලුවොත් ඕනම වස්තුවක හිල් තුනක් තියෙනවා. අනිච්ඡං කියලා හිලක් තියෙනවා, දුකයි කියලා හිලක් තියෙනවා, අනත්තයි කියලා හිලක් තියෙනවා. ඒක නිසා අපිට ඔය ගෙවන ගාන ගෙවන්න ඕනේ නැහැ. මෙච්චර හිල් තුනක් තියෙන බඩුව බව දන්නවනම් මේ වගේ තදම වෙලා කුඩු කලප් වෙලා ගිල ගන්න දෙයක් නැහැ. එහට ඒ ආධිනවේ තේරෙන පටන් අරගත්තට පස්සේ කලකිරීමක් ඇති වෙනවා. අපි මෙතෙක් කල සාඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරනවනේ. ඊට පස්සේ සෙන්සුරා විද්‍යාවේ පන්තල් යනවා. ඊට පස්සේ ආයෙ සඳ උදේම අමුඩ ගහගත්තාම ඒ දිවා රාත්‍රියේ නැතුව හම්බ කරනවනේ. අනේ කෝ ඉතින් ඒව හම්බ කරපුවා මරණ වේලාවට වෙන්නේ මේකයි කියලා මේ වෙලාවට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි දැනට එල්ල කරන එල්ල කරන දේ වැටහෙනවා. ඒකෝට තේරෙනවා මේ පුදුමාකාර නිර්වින්දනයක් අපි මේ රැස් කරන ලද වස්තු වල මේ විශේෂම කියනවා නම් ලාභ සත්කාර සම්මාන කීර්ති ප්‍රශංසා. මේ වගේ තියෙන පුස්ස මේ වගේ තියෙන මේ මේ අපි බුද්ධ විඳිනවා නෙවෙයි මේ ලෝකෙට බරකාංශ විතරයි මේකේ තියෙන්නේ. බුද්ධ විඳින දේවල් වල මේක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. එතකොට යාට ඇති වෙන මේ නිබ්බිදාව බොහෝ විට ඇති වෙන්නේ ද්වේෂ පදනමේ. තරහක්මයි එන්නේ. එතකොට යෝගාවචරයට හිතෙන්නේ මට මේ දේවල් දිහා මේ නොදකින්න පතන් කියලා හිතෙන්නේ එව්වා මට කරදර කරන නිසා එහෙම නැත්නම් එව්වා දොස් සහිත නිසා එහෙම නැත්නම් මොකක් හරි මගේ දෝෂයක් මගේ අදුපාඩුවක් තියෙනවාද කියලා මේ යෝගාවචරයට බලන බලන දේ නුරුස්නා ගතිය ඒක නිකන් මේ වතුරේ තියෙන තෙත ගතිය වගේ පේන්න පටන් ගන්නවා. කන්න ගියත් අපිරිය හිතෙනවා. වෙන දෙයක රස විඳින්න ගියත් එහෙමයි. කොයි වෙලාවෙ හිටියත් කටු කොහලක දාපු කෙනෙක් වගේ නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. ඒ වගේම සංවිවේචන පුදුම විදිහට එන්න පටන් ගන්නවා. මට මේ විදිහට මේ එපා වෙන්නේ මෛත්‍රික මිනිස්සු තරහ ඇති මගේ දෝෂයක් වෙන්නද කියලා. එහෙම නැත්නම් කියනවා මට මේ මට මේ බනින මිනිසුන් පිස්සු වෙන්නේ. අස්වාභාවික මොකද මට බනින්නේ. ඒ වගේම මේ ලෝකෙ මොකද මේ තරම්ම මේ වියවුල මොකද මේකේ හැමදාම මේ ගුණයක් නැති ගතිය හැමදාම පුදුම අවුලක් නැතිනේ කියලා මේ හැම එකක්ම යෝගාවචරයට නිකන් රැට නින්දයක් නැතිකොට වගේ එන්න පටන් ගන්නවා. කලාතුරකින් තමයි මේ නිබ්බිදාව ඥානයක් බවට පත් වෙන්න මේ ද්වේෂපදන මේ කියන මේ ඥානය ද්වේෂපදන මේ කියන මේ දර්ශනය ඥානපදනකට මාරු වෙනවයි කියලා කියන්නේ යෝග ජීවිතයේ තීරණ පරිඥාවේ වැද්දගත්ම තීන්දුවක් තමයි. අපි මෙතෙක්කල් භාවනාවේදී කම්මැලිකමක්, නීරසකමක්, එපාකමක් කියනකොට සල්වකසා දාලා තරහලා නැගිටලා යනවා. දැන් තේරුම් ගන්නවා මේ නීරසකම, මේ ඒකාකාරීකම, මේ කම්මැලි ගතිය මේ නිදිමත ගතිය භාවනා ප්‍රතිඵලයක් මම මේක ඥාණයෙන් අරසා කරන්න ඕනේ මේ තෘෂ්ණාවේ අනිත් පැත්ත මේ ඇවිල්ලා තියෙන්නේ රාගේ අනිත් පැත්ත මේ විරාගේ මේ නිබ්බිදාව මේක භාවනා ප්‍රතිඵලයක් කියලා යහ කල්පනාවේ පුලුල් කල්පනාවේ සම්මාදිට්ඨියෙන් කතා කරන්න ගියොත් ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයේ බව වෙනස් වෙලා යන්න පටන් ගන්නවා මෙතෙක් කල තමයි මේ මේ මෙයා ප්‍රිය කෙනා මෙයා අප්‍රිය කෙනා මේ ප්‍රිය කෑම මේ අප්‍රිය කෑම මේ ප්‍රිය ඍතු ගුණේ මේ අප්‍රිය ඍතු ගුණේ ආදි වශයෙන් අපි මේ කල්පනා කරගෙන හිටපු හැම දෙයකදීම බුදුහාමුදුරුන් නොකිය කියන ඔබ ප්‍රතික්ෂේප කරපු හැම එකකම සත්‍ය තිබිලා කියන ඔබ බාරගත්ත හැම එකම සත්‍යින් තොරයි ඒක නිකන් ව්‍යංගාර්ථයෙන් මතක් කරලා තියෙනවා රුචි කියලා ගත්ත එක තුල සත්‍ය නැහැ අරුචි කියලා විසිකරපු දේ තුළ සත්‍යය තියෙන ඉඩ තියෙනවා. ශ්‍රද්ධාවෙන් කියලා ගත්ත දේ තුළ සත්‍යය නැහැ. ශ්‍රද්ධාව නැහැ කියලා විසිකරපු දේ තුළ සත්‍යය තියෙන ඉඩ තියෙනවා. මම අසුවිරු ඥාන කියලා යමක් අරගත්තා නම් ඒක තුළ සත්‍යය නැහැ. මේක දන්නේ නැහැ කියලා දන්ට මෙහෙමට කියලා දීලා නැහැ. මේක අපේ පොතේ නැහැ කියලා අපි ආව විසිකරන ඒක තුළ සත්‍යය තියෙන ඉඩ තියෙනවා. තර්ක කරලා ඔප්පු කරපු දේ තුළ සත්‍යය නැතු වෙන්නේ ඉඩ තියෙනවා. සත්‍යක ඔප්පු කරපු නැති තර්ක කරලා පෙරදිච්ච දේ තුළ සත්‍යය තියෙන ඉඩ තියෙනවා. මම අදහන දේ තුළ දෘෂ්ටිය කියන සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා. මම අදෘෂ්ටි, වැරදි දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි කියන ප්‍රතික්ෂේප කර දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඉස්සල්ලා වගේ අදිශිය තීන්දුව කරන්නේ මේ කාර්ය මේක වැරදි කියලා. මතුවෙන හැටියට එන හැටියට බාහිරගෙන කලබල වෙන්නේ නැතුව ඉන්න බලනකොට ඉවසීම චිත්තක්ෂණයක් වැඩෙනවා. මට නුරුස්නා දෙයක් ආවත් පොඩ්ඩක් ඉවසන්න. මම අකමැති දෙයක් ආවත්, රුචි නැති දෙයක් ආවත්, නොඇසු නොවිරෝධයක් ආවත්, තර්කයට වැරදි බව පේන තිබුණත්, මගේ දෘෂ්ටියට නොගැලපුණත් මේක මතු වෙන්නේ පණිවිඩයකට. මේක එන්නේ මොකද්දෝ මට කියන්න. එන්නේ ඉස්සෙල්ලා මොනකට කියලා ගහන්න යන්න එපා. එන්නේ ඉස්සෙල්ලා මොන වතුරක් කරන්න යන්න එපා. පොඩ්ඩක් එන්න දෙන්න කියලා. අන්න ඒ විනිශ්චය තුළ තමයි නිවන තියෙන්නේ. ඒ ඒ චිත්තක්ෂණය තුළ තමයි නිවන තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය ඒ නිබ්බිදාව මෙතෙක් ප්‍රතික්ෂේප කරපු එක ඔන්න එඳාන. මේ කම්මැලිකමත් එක පොඩ්ඩක් ඉඳලා බලන්න. හදිසි නැගිටලා දුවන්නේ නැහැ. නීරසකම ආවට දුෂ්ණා ගති පහල කරන්නේ පොඩ්ඩක් ඉඳලා බලන්න මැරෙන්නේ නැහැ අතපය කැඩෙන්නේ නැහැ පොඩ්ඩක් ඉඳලා බලමු කියලා. ඒ ඇතිවෙන පුංචි වෙනස තුළ යෝගාවචරයට රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ කර්ම ශක්තිය වල ඇබ්බැහි වල අනිත් පැත්ත ලාවට පේන්න පටන් ගන්නවා අපි මෙතෙක් ප්‍රතික්ෂේප කරපු දේවල් වල ඔය කියන තරම්ම නපුරක් නැහැ. ඔය යකා ඔය තරම්ම නපුරු එකෙක් නෙවෙයි. නමුත් අපි කවදාකවත් මෙතෙක් ඒවට අවස්ථාව දීලා නැහැ. එතකොට තමයි යෝගාචරයට තේරෙන්නේ මං යම් රුචි අරුචිකම් ටිකක් තියාගෙන හිටියානම් ශ්‍රද්ධාව කියලා එකක් තියාගෙන හිටියානම් අසුවිරු ඥාන කියලා එකක් තියාගෙන හිටියානම් තර්ක ක්‍රමයක් තියාගෙන හිටියානම් දෘෂ්ටියක් එනට මේ සේරම අතාරින්න වෙනවා. ඒක වහ කරනවට වැඩිය අමාරුයි. මේ තාක්කල් පණේපයි කියලා රුචි අරුචිකම් මති මතාන්තර රැස් කරගෙන හිරපු කෙනාට ඒව අතහැරියේ නැත්තම් Taman මේ අල්ලගෙන ඉන්න කොටස තුල සත්‍ය නැති බව තේරෙන්නේ සත්‍යයේ තියෙන්නේ නුහුරුණු පුරුදු දෙයක. දන්න දේ තුල නැහැ. ඒක නිසා යෝගාවචරය අමුතු සෙල්ලක්කාරකමක් ඉන්න පටන් ගන්නවා. අලුත් දෙයක් වෙනවා නම් ඒක පැත්තට යන්න. දන්න දේ තියෙනවා නම් ඒ ගැන ඉතර සලකන්නේ නැහැ. නමුත් මෙතනදී හුඟ දෙනෙක් හරීම සම්ප්‍රදානුකූලයි. ඒ අත්දැකීම් අර තමන්ගේ ශ්‍රද්ධාවෙන් බාරගත්ත දේ අතාරින්න බෑ. හුඟක්ම බලපාන්නේ මෙතන සුචරිතවාදී. මේ සීල් මම සීලවන්තයි අනික් කටිය සීලවන්ත නැහැ. මම දානපති අනික් කටිය දානපති නැහැ. මට මේ භාවනා කරන්න කෙනෙක් අනිකට භාවනා කරන්නේ නැහැ. මට ප්‍රඥාව කියනවා අනිකට ප්‍රඥාව නැහැ. ආදි වශයෙන් අපේ මිනිස්සු තෝරන බේරන ගතියක් තියෙනවා. ඒ තියෙන තාක් අපි මැරිච්ච ගමන් චින්ත සිටි කෙනෙක්ගා වගේ අපායේ තමයි. දන් දුන්නත් අපායයි. සිල් රැක්කත් අපායයි. යා තේරුම් ගන්න ඕන මේ හැම දෙයකින්ම මම ආයිනේ වැඩ. හැම දෙයකින්ම තෘෂ්ණාව වැඩෙනවා. හැම දෙයකින්ම මාන්නේ වැඩෙනවා. වැඩෙනකොටම මේක දැක ගන්න පුළුවන් වුණොත් මම මෙතෙක් කල් හදාගෙන ගිය චරිතේ කොච්චරක් නම් තණ්හාමාන දිටි වඩනවාද මගේ අභිරුචියට කල්පනා කරලා ප්‍රපංච කරලා කතන්දර ගොතලා. ඒ නිසා යා පොඩ්ඩක් නතර කරලා බලන්න. අකමැති දෙයක් ආවත්, නూరు නුපුරු දෙයක් ආවත්, මනසේ නොදැක්ක අඳුරු පැත්ත දිහා බලන්න පුරුදු වෙනකොට අර රුචිකොඩිය එහෙම නැත්නම් ආශා කරපු ටික එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හූනියමක් වාගේ. තමන්ට කරපු ශාපයක් වාගේ. මේ පොදියනේ අපි සංසාරයෙන් සංසාරට ගෙනියන්නේ. මැරෙන බුදිය ගන්නකොට ওই පොදිය අරගෙන උදේ හිට නැගිටින්නේ. අපිට ඒක අතාරින්න බෑනේ. ඒක අපි අතාරින්නේ නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඒක අතාරින්නේ. කවදා හෝ ඒ රුචි පොදිය එහෙම නැත්නම් තමන්ගේ මේ මනාපමනාප ටික අතාරින්න ගියොත් ඒක සාමාන්‍යයෙන් කියනවා නම්බුවේ ජීවත් වෙන මනුස්සයට අවනම්බුව මරණයට වැඩි කියලා. මහාභාරතයේ තියෙන ප්‍රසිද්ධ කියමනක් තමයි නම්බුවේ ජීවත් වෙන මනුස්සයට අවනම්බුව මරණයටත් එහා. ඒ නිසා මේ රැකගෙන තියාගෙන හිටපු මගේ අගයන් ආඩම්බරයන් එහෙම නැති දේවලුත් එක්ක සමසමව කියලා බලන්න පුරුදු වෙනකොට ඒ යෝගාචර මේ අතහරින ප්‍රදේශයේ ගිවං කරන ප්‍රදේශය මෙතෙක් කල ඉතාම ප්‍රේමයෙන් ඉතාම ආසාවෙන් කියන්නේ හිටපු ටිකක්. ඉතින් ඒ නිසා එතනදී කරන දානෙ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන එක මේ හතර නමකට ප්‍රාංගික දානයක් දෙනවා වගේ ඒව නැත්තම් බුදුහාමරගේ සිවුරට සිවුරක් පූජා කරා වගේ මනින්න ගිරන්න පුළුවන් දානයක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. රුචි අරුචිකන් ටික දීලා දාන්න. අඩු ගානේ චිත්තක්ෂණයකට. දුන්නට පස්සේ ආට තේරෙනවා නිකන් සර්පේ කැවැහැලියා වගේ. අර පරණ හැම නෙවෙයි දැන් අලුත් හැමක් දාගත්තා වගේ. තමන්න තේරෙන පටන් ගන්න මේ හැවැහැලිය හැලිවෙන්නේ නැත්තම් සතා වැඩෙන්නේ. පරණ හැවම දාගෙන ඉන්නවනම් අපේ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා මේ පැවිදි වුණාට පස්සේ අර පරණ උපාධි ටික කරේ දාගන්න. අර හැවපු හලපු හැව ආය කරේ දාගන්නවා. ඒක හලලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මේ පරණ මට්ටම් අතහැරලා නෙමෙයි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ පැවිදි වුණාට පස්සෙත් අර නම්බු නාමකම් ඔක්කොම කරේ දා ගන්නවා සාමාන්‍ය ඒ වගේ ඉන්න කෙනෙකුගේ නම ලියන්න ෆුල් ස්ටොප් කොලයක් නැදී ඔක්කොම පට්ටන්දර රීල ඉවරනකොට දාන්න බෑ. ඉතින් ඒ වගේ හැදිච්ච ලෝකයක් අපිට තියෙනවා. ඒ වගේ හැදිච්ච සමාජ ධර්මයක් අපේ ඔළුවට දාලා තියෙනවා. ඒ වගේ හැදිච්ච ආර්ථිකයක් අපි ළඟ තියෙනවා. දේශපාලනයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ ටික හැලුවට පස්සේ ඇති වෙන සාන්තිය. එතකොට තමයි හරියට නිකන් අර කට්ට බිඳගෙන එළියට ආපු කුකුල් පැටියට කට්ට ඇතුළේ ඉන්න කන්න ආරස්සාවක් තියෙනවා තමයි. නමුත් ඌට තේරෙනවා නම් එළියේ තියෙන අසීමිත ආලෝකයක් අසීමිත විවේකයක් ඇතුලේ තියෙන කට්ට අරසාව දෙන කට්ට මාව හිර කරනවායි කියලා ඌව මුකතුලින් මුකසිලින් හෝ නියසිලින් හෝ මුකතුලින් ඒ කට්ට බිඳිනවා වගේ යෝගාවචර මේ බිඳින්නේ රුචි අරුචි ටික තමයි ඒ වෙන කවුරු හරි බින්දොත් මාරාන්තිකයි උදාහරණයක් වශයෙන් කියනවා පැටිය බින්දගෙන ඉඳී ඉස්සලා කිකිලි බින්දොත් කට්ට ඇක්චුලි පැටිය මැරෙනවා පැටියම විරත් පැටියම ඉන්න ඕනේ ඒ කට්ට බිඳගෙන. ඌ බිඳින්නේ කට්ට තුනි වුණාම කොට ඇවිල්ලා හරියට කට්ටට හේතු වෙන්න ඕනේ පොර කට්ට ඇවිල්ලා කට්ටට හේතු වෙන්න ඕනේ එතකොට ඌට එළිය පේන්න ඕනේ ආලෝකේ ඌම දමලා බිඳලා දානවා ඒ වගේ අර මිදෙනු කැමැත්තක් ඇති වෙනවා මොකකින්වත් නෙවෙයි තමන්ගේ රුචි අරුචිකම් වලින් ඒක හිතලා ගන්න බෑ මෙතෙන් මෝරන්න ඕනේ මෝරනකොට තමයි යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ විදිහට රුචි අරුචිකම් අතාරිනකොට මේ අරමුණු විශේෂයි තමන් බලන අරමුණු විශේෂයි විපරිණාමය විතරක් නෙවෙයි ඒ අරමුණු ගන්න හිතෙත් ලොකු හැවහැලිල්ලක් සිදු වෙනවා මෙතකල් මනුස්ස පරිණාමේ නතර වෙලා හිටියනම් අපි යම් තැනක හිර වෙලා තමන තේරෙන පටන් ගන්න ඕනම දේ බාර ගන්න පුළුවන් හිතක් මට තියෙනවා කියන නින්දාවක් ආවත් ප්‍රසන්තාවක් ආවත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් ආයසක් ආවත් යසසක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් ඒක බලන දෘෂ්ටි කෝණේ ප්‍රශ්න විතරයි මේක එන්නේ මට පණිවිඩයකටනේ අපි මේක අයින් කරලා හොඳ කෑල්ල විතරක් ගන්න පටන් අරගත්තොත් අපේ පෞරුෂත්වයේ අංශ භාගයට යනවා ඒ නිසා යෝගාවචරයාට තමන්ගේ රුචි අරුචිකම් පොදී අතහරින්න පුළුවන් නම් පටිසංකාරණ පස්සනාව කියලා අර තමන්ගේ මනස ඥානංච ඥාතංච උබෝපි විපස්සති කියලා අමුතු විපස්සනාවක් වෙන්න පටන් අර ගන්නවා. මේක ඉස්සෙල්ල චිත්තක්ෂණයේ තිබුණ හිතට වැඩිය දැම්මගේ හිත හරි හැලුයි කියලා. ඉස්සෙල්ල තිබුණ චිත්තක්ෂණය අරමුණත් එක්ක සම්බන්ධකම් තිබුණ අරමුණෙන් නම් ඈත් වුණා. නමුත් දැන් හිතටම පේනවා එnde ende ende ende හිතම අරමුණට සාපේක්ෂව තමයි නමුත් හිතේම ඥානයත් විපස්සනා වෙන්න පටන් ගන්නවා. තමන්ම තමන් පිළිබඳව හරියට කණ්ණාඩියකින් මොන බැලුවා වගේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් මේ පටිසංඛාන ඥානය කියන එක යෝගාවචරයට ලැබෙනකන් යෝගාවචරය ඇඳලා ඉන්නේ. මම සුද්ධවන්තයෙක්, මම සිල්වන්තයෙක්, මම ගුණවන්තයෙක්. එයා කවදාවත් මනුස්සකම අඳුරන්නේ නැහැ. තමන් මේ මවාපාන තාක් තමන් මේ භූමිකාවක් රඟපාන තාක් අර මනුස්සකම තේරෙන්නේ මනුස්සකමට උඩින් මම උත්තරී මනුස්සයි කියලාන තමයි ජීවත් වෙන්න හදාන්නේ. ඒකට ගොඩක් දේවල් හේතු වෙනවා. ඔය හේතු වෙන්නේ ගොඩක් වෙලාවට මේ මේ ඇඳිල්ලට හේතු වෙන්නේ මේ ජීවිතේ හරියන දේවල් තමයි. මෙයා දැන් තේරෙන පටන් අර ගන්නවා මේ ටික තියානින්න තාකල් මට ඇති හැටිය දකින්න බෑ. එතකොට මේ පටිසංකාන ඥාන එහෙම නැත්නම් මේ තමන් දිහාම තමන් ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් තමන්ගේ මනසම ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් ගතිය තණ්හා මාන දිට්ඨි කියන එකනට සීදීනස ගැනීමක් වගේ. තමන්ට තේරෙන පටන් ගන්නවා මම කරලා තියෙන හැම හිතලා තියෙන හැම හිතවිල්ලක්ම තණ්හා බරිතයි. තණ්හාවේ මාන්නෙන් දිට්ඨි නැති කිසිම හිතවිල්ලක් නැහැ. කතා කරලා තියෙන හැම වචනයක්ම කතා කරන තල්ලු ඇවිල්ලා තියෙන තණ්හා මාන දිට්ඨියෝනේ. කර ක්‍රියා කරලා තියෙන හැම එකක්ම ක්‍රියා කරලා තියෙන්නේ මේ තණ්හාමාන දිට්ටි තෙමිල පෙඟිල ඒ වගේ තමයි. ඒක නිසා භජନ୍ତି හේවಂತಿ ච කාරණා තානිපනිකාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි කවුරු හරි භජනය කරනවා නම්, සේවනය කරනවා නම් අනිවාර්යයෙන්ම ලාභයට තමයි. කාර්ය කෙරෙනතුරු කාගෙත් පැවතිල්ල. අම්මල දරුවොත් එච්චරයි. ගුරුවරු දෙමව්පියොත් එච්චරයි. වෛද්‍යවරු ගෝ ලිද්දුත් එච්චරයි. රජ්ජුරුවට වැඩියත් ඒත් ඉච්චරයි. දෙන්නට දෙන්න පිට කතා ගන්නවා මිසක් අපි කවුරු හරි ඇසුරු කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලාභෙට තමයි. මේ මලකෙවල් වලදී කියලා අඬන දේවල් පොඩ්ඩක් අහන්න අනේ ඔයා මැරුණාට පස්සේ මං දැන් හෙට කොහොමද කන්නේ හෙට කවුද කුලී ගෙවන්නේ හෙට කවුද කාර් එකට පෙට්‍රෝල් ගහන්නේ කීක තමයි අඬන්නේ හිටියානම් ඒවා ටික කරලා දීපන් මැරුණා නම් අඩු ගන්න බැංකුවට ටිකක් තල්ලි දාලා බලයන් දැන් කොළඹ පැත්තේ අඳන්නේ ඉංග්‍රීසියෙන්. ඒකට නාකි ලොක්කට දන්නවනම් මේ තේරෙනවනම් ඉංග්‍රීසි නැගිටී කියලා හිතනවා. අනේ මේ දරුවෝ මෙච්චර මට ආදරේ ඉඳලා තිබුණානේ කියලා තේරෙන්නේ අර ඉංග්‍රීසි තේරෙන නිසා ලොක්ක මැරලම යනවා. ඕන කෙනෙක් මම ඉස්සල්ලාම අපච්චි නැති වෙච්ච වෙලාවේ පුදුමාකාර ඇඟිල්ලක් ඇඬුවා. සමහරක් රංගපෑමක් තමයි. ඊට පස්සේ සූපදාරාමයට ගියාට පස්සේ තාපසෙක් ඇවිල්ලා කියනවා මම දැකලා නෙවෙයි කියන්නේ කවුරු හරි කවුරු හරි මැරිච්ච වෙලාවේ අඬනවා නම් අඬන්නේ වෙච්ච පාඩුවේ ප්‍රමාණය තමයි කියලා මට වහ කණ්ඩ හිතන යකෝ ඉතින් මොන තරම් මෝඩකමක්ද මං කිව්වේ කියලා. පස්සේ කොන් කරලා මේ මංසයෙන් ඇහුවා. එහෙම කියන්නේ කොහොමද අපිට නැද්ද එහෙනම් කැමැත්තක්? ඔව් කැමැත්ත තියෙනකොට තමයි තණ්හාව කියන්නේ. අප්පච්චිට තියෙන ආදරේ කියලා කියන්නේ උඹේ පෞරුෂත්වයට තියෙන අරසාව තමයි. එහෙම තාත්තා කෙනෙක්ගේ පුතා වෙච්චාම තියෙන මාන්නේ තමයි. ඒ දෘෂ්ටිය තමයි. ඉතින් මම පුළුවන් තරම් සාධාරණේ කරන්න කරන්නේ කරන්න හැදුවා. නෑ ඒක මම ඇත්තටම නේද ඇඬුවේ කියලා. නෑ බලනකොට රඟපෑවා. බලනකොට රඟපෑවා. අම්මා මැරුණා. එතකොට මම පැවිදි වෙලා. එදත් පණිවිඩ එන්නකොටම පොඩි එකෙක් වගේ අඬන්න පටන් ගත්තා. අඬනවා කියන්නේ ඇඬෙනවා. ලොකු සංහසේ ළඟට ගියාට පස්සේ ලොකු සංහසේ මුහුණ දිහා බැලලා කියා ගන්න බැරි වුණා මට මේ අම්මා මරනවා කියන වචනේ කියා ගන්න බෑ ඒකට ගෑවෙනවා. ඉතින් ඒකට ලොකු සංහසේ මුහුණ දිහා රවහන බලන්න ගියා පොඩි එකක අනන්ත බලංගට කියනකොට මට තේරෙන යකෝ මේ සතිය පිටවන්න නේද පැවිදි උනේ. දැන් මේ අඬන අම්මා කෙනෙක් නෑ නේද කියලා. ඒ එනකොට අඬලා ඉවරයි. ඒ අර වෙච්ච පාඩුවේ හැටියට තමයි. මේ මේ හිතන දේ විතර අපි වෙහෙරකොඩ මහත්තයා මැරෙන්න ඉඩ තියෙනවා. මට අඬන්න හිතෙනවා මට අඬෙන්නේ නැහැ දැන්. ඥානන්ද සාන්තරත් මම කතා කරලා කිව්වා මට කිව්වා මේ ඊපෙරස කතා කරලා ආයසුන්දු මට අහවල් පොත ඕනේ. මට අර ඉඩම පූජා කරා මමට කුටියක් කරා මම කොයි ලොකු අහමුදුව අපවත් වෙලයි කියලා මම හිතා හිටි ඒ ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ කියලා. ඔව් ඔව් කට්ටිය නම් හිතන්නේ මම අපවත් වෙලා තමයි තාම අපවත් වෙලා නැහැ. මොකද දන්න හොඳටම කල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කුටි හදන කාලයක් නෙවෙයි දැන් යන කල්. නැත්තම් මට මේ බහතොරපු ගුරුන් වහන්සේ මේ. ඉතින් ඒකට මේ මරණයත් අපිට පේන්න පටන් අර ගන්නවා. මේකෙන් අපිට බණක් උගන්වනවා මිසක් අන්තරා බදාගෙන මොන කරන්නේ? එහෙම නැත්නම් හිතන්නේ මේ කැක්කමක් නැතිකම, හැඟීමක් නැතිකම. සමහරක් රංගපාන දේවලුත්දී සමහරක් ධර්ම තාත්මික තියෙනවා. ඒක නිසා මේ යම් වෙලාවක ඇතුළත පිටත දෙකම විපස්සනා වෙන්න පටන් අරගත්තට පස්සේ එතකොට සුද්ධ වශයෙන්ම සිද්ධ වෙන්නේ ඒක හේතුඵල ධර්මයක් මිසක මම කරන දෙයක් නෙවෙයි. එතකොට යෝගාවචරයට කරගන්න දෙයක් නෑ. යා ගත්ත ජවයට අරගෙන යනවා මේ වෙලාවේදී. ඉතින්දි නමුත් යෝගාවචරයට ඕනේ නම් බය වෙලා කලබල වෙලා මේක නතර කරන්න පුළුවන්. නතර කිරුවොත් ආයෙ මුලක ඉඳලා ඉතින් හදාන හදාන යන්න ඕනේ. නමුත් කවදා හරි එයාට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා මේ භාවනා ගමනේ බාධාව තන්නේ කර මගේ තණ්හා මාන දිට්ඨි නිසා කරන දෙයක් මිසක් භාවනාව එච්චර වෙලා කර කර ඉන්න ඕන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම කඩාගෙන යනවා. නිකන් බවක ඉවර කඩාන ගියා වගේ. අපි තමයි ආයතනයක් ඉවර හදලා යට ගහලා අර වතුර ටික ආයෙ රැක් කරගන්න හදන්නේ අපේ පුද්දලික ඥානවලින්. මේක යන්න දුන්නොත් ඒක ලේසි නෑ මොකද අපි සංසාරේ පුරාම එකතු කරපු මනුස්සයාට මේක දිගේ මේක කඩාන යන්න දෙන්නේ බෑනේ කරන්නේ ඒක අපිට පෙන්න තියෙන්නේ මෝඩකමක් විදිහට නෝන්ජල්කමක් විදිහට නමුත් මේ බල විපස්සනා පැත්තට යනකොට ඒ ප්‍රතිපදා ඥාන ප්‍රමාණිත එනකොට ඒ යෝගාවචරයේ රුචිය යෝගාවචරයේ කල්පනා පැත්තක දාලා අර හේතුඵල ධර්ම ශීඝ්‍රින් ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා යෝගාවචරයට තියෙන එකට නිරීක්ෂකෙක් වශයෙන් සම්බන්ධ වෙන්නේ විතරයි. නමුත් Tamanට තේරෙනවා මේකේ චිත්ත නියාමයක් වැඩ කරනවා. එහෙම නැත්නම් ධර්ම නියාමයක් වැඩ කරනවා. ඊට පස්සේ යෝගාවචරය උත්සාහ කරනවා. එහෙම නැත්නම් උත්සාහයකට අවස්ථාව සැලසෙනවා. මේ සෑම මතුවෙන දෙයක්ම ඒකේ තියෙන වෙනස් වෙන සුළු ගතිය නිසා කිසිම දෙයක් පිළිබඳව සරසම් හිතේ තියාගන්න එපා. හිතාගෙන ඉන්න සෑම සැලසුමක්ම බලාපොරොත්තු සුන්වීමක් බාටපත් වෙනවා. නමුත් සැලසුමක් නැති ජීවිතය කියලා කියන්නේ කවදාකවත් ජීවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි ඇත්තටම ජීවත් වෙන්නේ අනාගත හීනෙක විතරයි. කිසිම වෙලාවක වර්තමානයේ නැහැ. ඒ නිසා මේ සංඛාර සංස්කාර ධර්මයන් පිළිබඳව ඇතිවෙන මේ උපේක්ෂාව එනකොට ඒ යෝගාවචරය මොකට ජීවත් වෙනවද? මේ කරන ක්‍රියා කරන්නේ මොනව ලබා ගන්නද නැත්නම් මොන අරමුණක් ඇතුවද ජීවත් වෙන්නේ කියන එක යෝගාවචරයටම තේරෙන්නේ නැතු වෙනවා. ඉතින් කෙනකන් නම් මට සෝවාන් වෙන්න ඕනේ මට ධ්‍යාන ලබන්න ඕනේ මට එක්කෝ දිවි ලෝකේ යන්න ඕනේ එහෙම නැත්නම් මට අරක ලබන්න ඕනේ මේක ලබන්න ඕනේ කියලා අපිට එල්ලයක් තියෙන පණිවිඩයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන කොටසක් ශාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා ඒ වෙලාවේදී ශාස්ත්‍රත දේවල් නැත්නම් ආශ්‍රව සහිත ආශාවල් අපේ හිතේ තියෙන. පින් අපේක්ෂා කරනවා උපදිවේපක්ඛා මෙන්න මේ මේ විදිය කියලා පරමාර්ථ සහිතව යනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකෝත්තර වෙනකොට ලෝකෝත්තර ආර්ය මග්ගංගා ආර්ය මග්ගංගා බවට පත් වෙන. එතකොට ආයේ පණිදිහක් නැහැ. මේ දේ ලබා ගන්න කරනවා කියන එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ ආපු වේගෙට යෝගාවචර තියෙනවා මේ දෙන්න කියන මොනම දෙයක්වත් මොන විදියෙන්වත් වළක්වන්න බෑ. ඒක වෙනම. වෙච්ච දෙයට එන්න සේරදු කියලා ඕකට අඬලා වැඩක් නැහැ. පාවොක්සයිඩෝ මතක් කරනවා. අපිට කරන්න පුළුවන් හැටි අපි කරමු. කරුණාවෙන් කරන්න පුළුවන් හැටි කරමු. මෛත්‍රියෙන් කරන්න පුළුවන් හැටි කරමු. මුදිතාවෙන් කරන්න පුළුවන් හැටි කරමු. බැරි නම් උපේක්ෂාවෙන් වෙන මොනව කරන්නේ? සියල්ල අපේ පාලනේ අර්ථේ නැහැ. අපි හිතන්නේම නේ කිසිම උපේක්ෂාට තනක් දෙන්නේ. අපි මේ මෙත්ත කරුණා මුදිතා වලින් ඔක්කොම ජය ගන්නවා. මෙතෙන් ගියාට පස්සේ එනවා වැඩි විශාල කොටසක් වෙන්න ඇරලා බලන ඉන්න එකයි කරන්න තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී ඒ උපේක්ෂාව සංස්කාරයන් පිළිබඳව ඒ උපේක්ෂාව ගත්තොත් ඒ යෝගාවචරයට කෙලෙස් හිතක් දැම්මත්, තෘෂ්ණා හිතක් දැම්මත්, ditthi හිතක් දැම්මත්, මාන හිතක් දැම්මත් ඒක හරියට ගිනි දැල්ලකට කුකුල් පිහට්ටක් ලං කරා වගේ පැනලා ගින්න අල්ලන්න යන්නේ උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එන්න එන හිතක් එන්න පටන් ගන්නවා. හරියට ඉබ්බා කලබලයක් වෙනකොට අඳු ටික ඇතුළට ඇද ගන්නවා වගේ. එතන ප්ලාස්ටික් නූලක් ගිනි සිලකට ලං කරා වගේ. එහෙම නැත්නම් නහරයක් වේලිච් එකක් ගිනි සිලකට ලං කරත් ඒක උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවා. ඒ හිත කවදාකවත් ප්‍රසාරණය වෙලා ඉදිරියට පයින් ගතියක් නැහැ. ඒ නිසා මේ ප්‍රසාරණ වෙලා ඉදිරියට පණින හිත කෙලෙසකින්ම තමයි පන්නර ලැබලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සංඛාර උපේක්ඛා මන්ත්‍රමට යනකොට එයා සියලු සිදුවෙන ඕනෙම හේතුඵල ධර්මයකට හුද්ද විවෘත මනසකින් යනවා. කිසිම දෙයක් පාලනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම විත පැමිණෙන ස්තුතිය හෝ නින්දාව හැඩතල මාරු කරන්න යන්නේ ආලවට්ටම් දාන්න යන්නේ තමන් මේ සුදන වෙන්න කියාපාන්න එහෙම නැත්තම් අනුයයටපත් කරන්න ඒන හැම වෙලාවකම ලැජ්ජී කුකුච්චක තත්ත්වයටපත් වෙනවා ලැජ්ජී භාවයටපත් වෙනවා මොනවා කියාපාන්නද අපේ මේ අති ඇඟිලි පහක් තියෙනවා කියලා කෑ ගහලා රණ්ඩු කරන දෙයක් නෑ පහක් තියෙනවා පහක් තියෙනවා නෙමෙයි චෝපාය රණ්ඩු කරන දෙයක් නෑ ස්වභාවයට ඉඩ දෙනවා අන්න ඒ මට්ටම සාමාන්‍ය අපේ විශේෂ විශේෂයෙන් මම ওই කියාපු කොටස් ටික ගොඩක් තියෙන විසුද්ධි මාර්ගයේ විස්තර ලැබෙයි ලොකු පොතක් කියවන්න වෙයි ඒ ටික ගන්න ඒකෙදි කියලා කියනවා ඒ සංඛාර උපේක්ඛා ඥානය අරහත් ඵල සමාධිය වගේම ඉතාමත්ම පිරිසුදු තත්ත්වයක් තාම අරහත්ය සෝවාන්නත් වෙලා නැහැ. ඒ යෝගාවචර එතෙන් ගියාට පස්සේ තීරුම් ගන්නවා ඕනම කෙනෙක්ගේ හිතේ නිවන තියෙනවා. ඕනම කෙනෙක්ගේ හිතේ නිවන තියෙනවා. අදහන්න ටිකයි ප්‍රශ්න තියෙන්නේ. කිසි කෙනෙක් අදහන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා කොහොමද නිවන් තියෙන්නේ? මම නිකන් කුස්සියක් මගෙන ඉන්නේ. කොහොමද මට නිවන් හම්බෙන්නේ? මම අභිධර්මයේ පාඩපාඩම් කරලා නැහැ නේ. කොහොමද මට නිවන් හම්බෙන්නේ? මට ත්‍රිපිටකේ නැහැ නේ. මම පැවිදි වෙලා නැහැ නේ. ඉතින් අර බැරිකම් නැතිකම් වලට සමාදම් වෙන එක තමයි පුත්‍ජජනයේ හැටි. සංකාරෝපේක්ඛ ඥානෙ කියාට වදිනවා මනුස්ස ක්‍රමම නිවන. මනුස්සයා උප්පත්තියම මේක ගෙනල්ලා තියෙන්නේ අර විහිං මේකට දාගන්න ආගන්තුක උපක්ලේශ නිසා. එයා නැති බැරිකම් කිය කිය ඉන්නවා. මෙතෙන් කියාට පස්සේ ආගන්තුක උපක්ලේශ අයින් වුණාම පේරෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨි උපක්ලිට්ඨං තං අසුතෝතෝ කුතුජනෝ නප්පජානාති. මහණි කාගේ චිත ප්‍රබහස්සරයි මේ පිටින් ගෑවිච්ච තෙල්කුණු ටිකක් නිසා මලගල ටිකක් නිසා ඒකේ ඕභාසය එළියට එන්නේ මේක පෘථජ්ජනයා දන්නේ නැති නිසා එයා හිතනවා මුළු එකම තෙල්කුණු කියලා. එයා දන්නේ ඇතුලේ ප්‍රභාවක් තියෙන බව, manussකමක් තියෙන බව. නමුත් ආර්ය පුද්ගලයා අරකමයි. අබස්සර මිදම් බික්ක විචිත්තං ආගමිතේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං සුතෝතෝ අරිය ශාවකෝ දානාති. එයා දන්න මේ පිටින් කුණු ගෑවිලා තිබුණාට මලකර ගෑවිලා තිබුණාට ඇතුලේ ප්‍රභාෂක දඹ රත්තරන්ක් වගේ එකක් තියෙන්නේ. එයා අර කුණු ටික විනිවිද දකිනවා. පිටින් ගාපු සායමක් වගේ. ඇතුළතදී අපි අතර කිසි වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන මනුස්සකම. මනුස්සකම දකින්නේ නැත්te අර පිට ලෙල්ලේ ආලවට්ටමේ පිටින් ගාපු සායමේ අපේ රඳාපතේ නිසා. ඒ කියන්නේ විනිවිද බලන්න පුළුවන් විපස්සනාවක් නැති නිසා. සංකාර උපේක්ඛා අවස්ථාවේදී අර පිට තියෙන ඒ කුණු ලෙල්ල කච්චල් මඩ කට්ටේ ගියාට පස්සේ තේනවා මේක උපන්දා ඉඳලා අපි ළඟ තිබිලා තියෙනවා. manussකම කියලා කියන්නේම දුර්ලභ සම්පත්තියක්. බුද්ධෝත්පාද කාලෙක මේ ක්ෂණ සම්පත්තිය. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නැතිකම ওই බැරිකම වෙන කතා කර කර ඉන්නේ. වැරදිච්චයි, පෙරදිච්චයි, අල්ලපු ගෙදර වැරදිච්චයි, ආන්දිය වැරදිච්චයි, පත්තරේ බලවත් වැරදිච්චයි, රේඩියෝ කැවුවත් වැරදිච්චයි, ටෙලිවිෂන් එක බලුවත් වැරදිච්චයි තමයි. ඉතින් ඒක කුරුවල් වුණාට පස්සේ ඒකේ තියෙන ප්‍රභාව, ඒකේ තියෙන විභව ශක්තිය දැක ගන්නෑ. මෙතෙන්දි දැක ගන්න හම්බ වෙනවා. දැන් ගත්තට පස්සේ යෝගාවචරයට දැන් පොත්වල ලියලා තියෙන නිසා මම මේ මතක් කරන්නේ එයාට මෙතනදී විනිශ්චය කරන්න පුළුවන් වෙනවලු තමන්ට මහබෝසතාන් වහන්සේ නමක් වශයෙන් හෝ මහා ශ්‍රාවක කෙනෙක් වශයෙන් හෝ පාරමිතා ශක්තියක් අදිෂ්ඨානයක් නැත්තම් එහා පැත්තට පයින්න පුළුවන්. නමුත් අපි මොනවා හරි ප්‍රාර්ථනාවක් තියෙනවනම් ප්‍රාර්ථනා බලවත් නම් මේවා කියන නිකන් විවරණ ලැබපු වගේ ප්‍රාර්ථනාවක් කරනවා එහා පැත්තට ය아가න්න බැරි වෙනවා නැත්නම් එයා අර මෙතෙක් ආපු ගැම්ම නිසාම ඒ අතුරු ආබාධ දාන්න නැතුව මේකට යන්න ආයි ඒක හරියට කියනවා නම් මේ ලණුවක් දහලා ගහ කපලා ගහ කතා කරන වෙලාව වෙනවනේ චර්චර ගන්නවා ඒකෝට ලණුවෙන් අදිනකොට හරියට පොඩි ළමයෙක් ගන්නවා වගේ ලණුව දිහාට ඇදලා ගන්න පුළුවන් ඒ ආපු වේගය නිසා හරවලා ගන්න පුළුවන් වගේ ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මම බාධා නොකර හිටියොත් දැන් කඩාගෙන යන එක තමයි වෙන්නේ. මෙතෙක් කල් කිව්වෙත් ඒක තමයි. මෙතෙක් කල් කිව්වෙත් බාධා කරන එක තමයි. එතකොට මේ යෝගාවචරය මේ අර පිට තියෙන කුණු කට්ටේ තෙල් කච්ච මැටි කට්ටේ අදහන එක නැති කරලා manussකම දෙනවා. එයාගේ තියෙන manussකම තේරෙන්න පටන් ගන්නවා. manussකම අතිම බුදුහාමුදුරුවෝමයි සමානයි. කවුරුත් පිළිගත්තේ නැති වුණාට manussකම අතින් සමානයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අපට කියන්නේ කරුණා කරලා මේ නැති බැරිකම් වැරදිච්ච පරිදිච්ච කතා කර කර ඉන්නේ නැතුව පුළුවන් තරම් ශ්‍රද්ධාව තියාගන්න. කොච්චර නැති බැරිකම් ආවත් ශ්‍රද්ධාව කඩා ගන්න එපා. ඔය කොච්චර නැති බැරිකම් ආවත් සීල කඩා ගන්නත් එපා. ඔය කොච්චර නැති බැරිකම් ආවත් සතිය කැඩෙන්නෙත් නැහැ කියලා දැනගත්තාම පේනවා මේ කෙලෙස් කියන්නේ බොහොම තුනි බොහොමත්ම නිකන් දුර්වල જાතියක්. ගොඩක් ගැහුනොත් තමයි මෙයා බලවත් නමුත් Tamange සද්ධාව, සීලය, සතිය බලවත් වෙනකොට මේ කෙලෙස් නිකන් පිඹලා අරින්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. අන්න එදාට යෝගාවචරයට කෙලෙස් සමාදානයේ කියන අකුසල සමාපත්තිය වැත්තක දාලා කුසල සමාපත්තිය තේරෙන්න ගන්නවා. බෞද්ධයා නිතරම කරන්නේ අකුසල සමාපත්තිය. වැරදිච්ච සමාදන් වෙවි ඉන්නවා. ඒ නිසා පායට යනකොට මරණ මොහොතේදීත් සමාදන් වෙන්නෙම කරපු වැරද්දක් තමයි බොහෝ විට. ඒ මොකද ඇබ්බැහි නිසා. ස්වභාවයෙන් නම් මිනිස්සයා හොඳ වෙන්න පුළුවන්. නමුත් යා කුසල සමාපත්තිය දන්නේ නැහැ. ශ්‍රද්ධාව සමාදන් වෙන්න දන්නේ සීල සමාදන් වෙන්න දන්නේ සතිය සමාදන් වෙන්න දන්නේ අකුසල සමාපatti නම් මෙතනදී ආපතට ගියාම යාට තේරෙනවා මේ ඇතුළත ගුණේ එදත් තිබුණ අදත් තියෙනවා සමාදන් වුණොත් අපිට ඉන්න තැනින් උසස් වීමක් ලැබෙනවා එහෙම නැත්නම් ඔසවාට වීමක් සිද්ධ වෙනවා අකුසල් සමාපatti වුණොත් පල්ලෙහාට ඇදෙනවා. ඒක කියනවා මේ විකල් දාපු මැටි කලයක් කඩපිම්ම බැඳලා වතුරකට දැම්මොත් ඒක උඩ පාවෙන්නත් පුළුවන් වතුර මැද තියෙන්නත් පුළුවන් ගිලා බහින්නත් පුළුවන් කියලා. ගිතෙල් වතුරට වැඩිය පොඩ්ඩක් උඩට එන ගතිය. මෙහෙම තියේදී මැටි කලයට කොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුර අහනවා. ඒ මහානාම ශාක්‍යයන්. ඒතර මහානාම ශාක්‍යය කියන ශාස්ත්‍ර මැටි කැට ටික පල්ලෙහාට යයි. ගිතෙල් උඩට එයි කියලා. උඩ තිබුණත් මැද තිබුණත් අඩිය තිබුණත් මැටි මුට්ටියට ගැහුවොත් හිතෙන්ද කුරට යනවා. ඒ වගේ තමයි අපි අර මැටිකට අදාහගෙන හිටියොත් අපි පල්ලෙහාට යනවා. අපි ඇතුලේ තියෙන මේ සාර ගුණය, manussකම දැනගත්තොත්, අඳුනගත්තොත් ඒ මැටිකට නැතුව තියෙන්න බෑනේ ගිතෙල්. නමුත් මැටිකට ගැටලා ගියාම ගිතෙල් පාවෙලා එනවා වගේ manussයා තුළ තියෙන මේ අසහනීය තොරගතිය, ආතතිය තොරගතිය, සහැල්ලු ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වුණොත් යෝගාවචරයට ඒක සිද්ධ වුණොත් මේක ඇත්තම සෝවාන් මාර්ග ඥානෙද නැති ඥානෙද කියලා හරි අපහසුකටපත් වෙනවා මොකද සම්මසර ඥානෙදිත් මේකට බොහෝම කිට්ටුව මේක තේරෙනවා ඒ නිසා Taman ගැන අධිතක්ෂේරු කරන එක නා සෝවාන් මාර්ග ඥානෙින් ඉස්සරළම සම්මසර ඥානවලදී කලාප සම්මසන වේලාවදී මේ හිතනවා මම සෝවාන් කියලා කවුරුත් නෑ යාට නෑ කියන්නේ ඊට පස්සේ සෝවාන් උණයි කියලා කියමු ඊට පස්සේ යාට ප්‍රත්‍යක්ෂණය කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොත්වල ලියලා තියෙන පුළුවන් තරම් ඒක ලැබුවේ නැහැ කියලා අව탁ෂේරු කරා. අවතක්ෂ කරන් නැවත නැවත වෙන්න ආරම්භ. දෙවෙනි තුන්වෙනි සැරේ ආයේ සෝවාන් මාර්ග මාර්ගය යන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඵලයකට ඒ වෙච්ච එකට නැවත නැවත යන්න පුළුවන්කම හම්බුණත් ඒ කට පරිස්සම් කරගන්නයි කියලා කියනවා. කටමැත දොඩවන්න ගියොත් ඒකම බාධාකට වෙන්නේ කියලා. ඒ නිසා jiggetම කරගෙන කරගෙන යන්න කියලා. නමුත් ප්‍රශ්නයක් එන්නේ ඒත් ඉඳ තියනවා කියලා මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. පළවෙනි සැරේ සෝවාන් වෙලා ඒකට ලබන සෝවාන් ඵල ඥානයක් ඒ වෙලාවේදීම ඒ ගැම්මටම මෙයා සකදාගාමි වෙලා ඵල ඥානෙ ලැබනවාද කියන එක පළවෙනි ලැබපු සෝවාන් ඵල ඥානයේ දෙවෙනි තුන්වෙනි වශයෙන් සමාදන් වීමක්ද එහෙම නැත්නම් සකදාගාමි ඵලයේද කියන එක පුංචි වෙනසයි තියෙන්නේ මොකද සකදාගාමි වෙනකොට වෙනස වෙනසම වෙනමම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ පොඩි කෙලස් දෙකක් දුර්වල වෙන එක විතරයි වෙන්නේ ඒ නිසා මෙතන ඇත්තටම ගුරුවරයෙක් වුණත් ගෝලයෙක් වුණත් අපහසුකටපත් වෙනවා අපහසුකටපත් වෙන දෙයක් නැහැ ඒක මේක ලාභයක් නෑ හම්බෙලා තියෙන අපහසුව තියෙන අඳුරේට විතරයි කියාපාන එකේ විතරයි තියෙන ප්‍රශ්නේ. නමුත් යෝගාවචරය ඒතියෙද්දි තියෙද්දි ඒක ලොකු සත්‍යයක් ඇති ලොකු ධෛර්යයක් ලොකු උනන්දු ගමනක් ඇති වෙනවා. ඒ මොකද කිසි කෙනෙකුගේ උපදේශ ලබා ගන්න බැරුව යන ගමනක් ගිහිල්ලා තියෙන්නේ. ඒ ගැම්මෙම ඒ ආපු වෙලාවෙදීම දිගට දිගට දිගට දිගට භාවනා කළොත් ඒ යෝගාවචරයට ඊගාව මාර්ග ඥාණයට යන්න කියන ඉඩ වැඩි. යෝගාචර අන්ධහර පාණ්ඩ ගියොත් වෙන්නේ මොකද්ද? ඊගාව මාර්ග ඥාණයට යන්න තියෙන ඉඩ ඇහි වෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ආර්ය தත්තරපත් උනත් මේ යෝගාවචරයට එහෙම අන්ධහර පාන ගතිය තියෙනවාද කියලා. තියෙන්න ඉඳ තියෙනවා මොකද මාන්නේ උද්දම් භාග්‍ය සංයෝජනයක් ඒක කැඩෙන්නේ රහත් වෙනකොට. එසයි අතරමැදදී තියෙන්න ඉඩ තියෙන නිසා මේ තේරවාද ශාසනය මේක වළක්වන්න තියෙන ක්‍රමේ තමයි කවදාකවත් අන්ධහර පාන්න දෙපා අව탁ෂේරු කරගෙන යම් කියලා. එතකොට යෝගාවචරයට නැවත නැවත ඉදිරියට කරගෙන යන්න පුළුවන් ධෛර්යය ඉද ප්‍රස්තාව ලැබෙනවා. ඒක නිසා මහසි ෂාඩෝ ස්වාමීන් වහන්සේ විශාල ශාසනික මෙහෙවරක් කරලා උන්වහන්සේ සඳහන් කරනවා මම මේ කරන මුළු ව්‍යාපාරේ කවුරුවත් රහත් කරවන්න නෙවෙයි මට කවුරුහරි සෝවාන් කරගන්න හම්බුනොත් ඇති කියලා. එච්චර ලොකු දේවල් මට කරන්න බෑ. උන්වහන්සේ කිව්වේ නෑ උන්වහන්සේ කටයුතු સમાપ્ત කරයි කියලා. ඊට පස්සේ උන්ස ගෝලයාමනසේ ළඟ තමයි මම භාවනා කරේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ උත්සාහ කරේ මේ කෙනෙකුට මේ සෝවාන් මාර්ග ඥානෙ ලැබලා දෙන්න පුළුවන් නම් මේ වගේ කාලෙක ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ ආර්යත් ඵලයට ඊර්ෂ්‍යා කරනවත් නරක කියන එක නෙවෙයි මං උත්සාහ කරන්නේ කාට හරි මේ උද්‍යප්පේ ඥානය හරියට පහල කරලා දුන්නොත් එයාට තනියම භාවනා කරන්න පුළුවන් එතෙන්ද යනකොට ওই පරීක්ෂණ ටික ඔක්කොම වෙලා නමුත් අදිමානයේ තියෙන කෙනෙකුට නම් ඊට වැඩිය පල්ලම් පල්ලෙහා මට්ටම් වල ඉඳගෙන එයා තාමත් සෝවාන් වුණා සකදාගාම වුණා අනාගාම වුණා කියන්නේ ඉඳ තියෙනවා. ඒ වගේ දේවල් වලදී ඒ ශාංශ කියනවා මම අත තියන්න යන්නේ නැහැ. හරි පුළුවන් නම් මේ මතුවෙන දේ වේගෙන් මතුවෙන එක දිහා බලාගෙන එතනදී පටලව ගන්න නැතුව තණ්හාමාන දිත්‍ය ඇති කර ගන්න නැතුව හිටියොත් එයාට ඊටු ටික කොහොමරක්වත් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ මුල් ටික තමයි තාමත්ම වැදගත් ටික. ඒ ටික ගැම්ම කෑවට පස්සේ ඒ සුට්ටි කැපගෙන යනවා. හුඟ දෙනෙක් කැමති අර ගැඹුර තියෙන අන්තිම කොටස් බණ අහන්න. එනමුත් හුඟ දෙනෙක් පැටලලා තියෙන්නේ අර මුල් ඥාන ටික. ඒ නිසා ඒව ලක්ෂ කෝටි වාරයක් කරා. කොච්චර කරත් අහ කියන්නේ කරගෙන කරගෙන යනකොට ඒකම ඒකෙන් අනුපස්සනා කිරීමෙන් පන්නරයක් හිටිනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා මේ මාන්නෙන් මම අතන ගියයි කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද මේ මුල් ඥාන ටික කරගන්න හම්බ වෙන්නේ. ඒක ගැන කරහැරීමක් සිද්ධ වෙනවා. භාවනාවෙන් චීන මට්ටම් වලදී සෝවාන් වෙච්ච කෙනෙක් නම් ඊ ගාව දවස භාවනා කරනකොට නම් වශයෙන් කියනවනම් නාම රූප පරිච්ඡේඥාන පච්ච පරිග්‍රහ ඥාන කියනව අවශ්‍ය නැහැ. ඉඳ ගන්නකොටම සම්මස්සන මට්ටමෙන් තමයි පටන් අරගන්න. ඊට පස්සේ රහත් වුණොත් එයා උද්‍යප්පේ මට්ටමෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා ඒ අටුවචාන් වංශලා පෙන්ලා තියෙනවා. ඒ නිසා යෝගාවචරයට තේරෙයි යම් මට්ටමකින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. Taman ඒ මාර්ග ඥානයක් ලැබලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක සහතික කරන්න දෙන්නේ කවුරුත් දෙන සහතිකකින් නෙවෙයි. Tamanම ඒක කරලා කරලා කරලා මට මෙන්න මේ මට්ටම ඉස්සර පටන් ගන්නකොට පිටිය සකස් කරන්න ඕනේ වනාත සුද්ධ කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙන දැන් අවශ්‍ය නැහැ මෙන්න පටන් ගන්න පුළුවන් කොතනක හිරියක් ඒ වගේ ආරම්භක ශේෂයේ මෙන්න මෙහෙමයි කියලා වුණොත් දල වශයෙන් මතක තියාගන්න පුළුවන් ඉතින් මම හිතනවා මෙතනින් දේශනා නැත කරන්න කියලා ඒ නිසා මේකේ තියෙන විදිහට ඒ මාර්ග ඵල ඥාන හතරම විස්තර කරකට ඉන්න වෙලාවක් ඇත්තේ නැහැ. ඉතින් මාත් කැමැති අපේ පන්දිස්වාංශ කියන වගේ මහා ලොකු උඩාතු අල්ලන්න යන වෙනුවට ඒ මතුවෙන මතුවෙන තාක් සියල්ලම දිහා බලලා සියල්ල මතුවෙන දේ නැති වෙන දේ කියන එක Tamanට වටහා ගන්න පුළුවන් මට්ටමට ගියා නම් ඊටු ටිකකින් මේ ධර්ම න්‍යායයටම හේතුඵල ධර්මයෙන්ම සිද්ධ වෙයි කියන අදහසෙන් ධර්ම දේශනාවම කෙටි කරලා මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාතම කරගෙන යන වැඩේට ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සරසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා